මේ සූත්‍රය හරි වටිනා සූත්‍රයක්. අපට අවබෝධ මේ ජීවිතයේ මේ ධහම දකින්න පුළුවන් ධර්ම කරුණු රාශියක් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා. තිත්ථායතන සූත්‍රය. තිත්ථායතන කියන්නේ තීර්ථ ආයතන. එහෙම නැත්නම් අන්‍ය තොටු පොළවල්. අන්‍ය ලබ්ධීන් කියන එකයි. එහෙම නැත්නම් මේ අන්‍ය ආගමික මත මතවාද දෘෂ්ටි සංකල්ප කියන එක. එතකොට මේ ලෝකේ සියලුම මතවාද, සියලුම සංකල්ප, සියලුම දෘෂ්ටි, සියලු දර්ශන ආගමික මත භාගතුන් වහන්සේ කොටස් තුනකට බෙදලා පෙන්නනවා. බෙදලා ඒ ආගමික මත මෙන්න මෙබඳුයි මං ඉදිරිපත් කරන භාගතුන් වහන්සේගේ ධහම මෙබඳුයි කියලා පෙන්නනවා. ලස්සනට ඒ සූත්‍රිත ආයතන සූත්‍රය. හරි වටිනා සූත්‍රයක්. එතකොට සවැත් නුවර දෙවුරම් වෙහෙරි තමයි මේ දේශනාව සිද්ධ වන්නේ භික්ෂූන් වහන්සේලා ආරම්භය කරන දේශනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීර්ථායතන ආගමික සංකල්ප තුනක් තියෙනවා. ආගමික මතවාද තොටුපළවල් තුනක් තියෙනවා. මොනවද? එකක් තමයි පුබ්බේකත හේතුවාදය. පුබ්බේකත හේතුවාදය කියන්නේ මේ සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවාය කියන පිළිගැනීම. එහෙම ආගමක් තියෙනවා දැන් ওই ඉන්දියාවේ තියෙන්නේ නිගණ්ඨාගම එහෙම නැත්නම් ඒකට කියනවා ජෛනාගම. ඒ ජෛනාගමේ මතය තමයි සියල්ල පෙර කර්මයෙන් සිද්ධවයි. දැන් අපටත් කර්මඵල විශ්වාසය තියෙනවනේ. අපි පිළිගන්නවා පෙර පින්පව් අනුව මේ ජීවිතේ සැප දුක ලැබෙනවා කියන එක. එතකොට කර්මඵල විශ්වාසය බුදුදහමේ තියෙනවා. එතකොට ඒ හැබැයි සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවාය කියන මතය පිළිගන්නේ නැහැ. හැබැයි ඒ පෙර කර්මයෙන් තමයි සැප එන්නේ. සැප සතුට ලැබෙන්නේ. පෙර කර්මයෙන් තමයි දුක දුම්නස ලැබෙන්නේ. මේ සැප දුක කියන එක තීරණය වෙන්නේ පෙර කර්මෙ මත. අන්න එහෙම පිළිගැනීමක් තියෙන ලෝකේ කර්මඵල දාපුබ්බේකත හේතුවාදී. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දැන් බුදුරජාන් වහන්සේ එවැනි මත දරන ආගමික නායකයන් ළඟට යනවා. වැඩම කරලා භාගතුන් වහන්සේ අහනවා. පින්නත ඔබ කියනවද මේ සියල්ල පෙර කර්මෙන් සිද්ධ වෙනවා කියලා? එතකොට ඒගොල්ලෝ කියනවා එහෙමයි භාගෞතමයන් වහන්සේ සියල්ල පෙර කර්මෙන් තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් ওই ප්‍රාණඝාත කරන්නේ පෙර කර්ම නිසාද? සොරකම් කරන්නේ, වැරදි කාම සේවනේ පෙර කර්මෙදීක. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන පෙර කර්ම නිසාද? අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දෘෂ්ටි මේ පෙර කර්ම නිසා වේද සිද්ධ වෙනවද කියලා. අන්න එතකොට එහෙම ඒවා පෙර කර්ම නිසා සිද්ධ වෙනව නෙවෙයි. එතකොට සැපයක් කියන එකක් ගොඩනැගෙන්නේ පෙර කර්මයක් නිසා නෙවෙයි. එතකොට ඒ කර්මයෙන් යන්නේ විදිහට භාගතුන් වහන්සේ කරුණු සහිතව ඒක ඉදිරිපත් කරලා ඒක බැහැර කරනෝ නිග්‍රහ කරනෝ ප්‍රතික්ෂේප කරනෝ ඒ කර්මඵලවාදී මොකද ඒක සාස්වත දෘෂ්ටියක් ඒක ඇත කියන අන්තය කියලා පැනවෙන එකක් දැන් අපි විශ්වාස කරනවා පෙර කර්මය නිසා තමයි පෙර පිනකින් තමයි මිනිසත් බවක් ලැබුවේ එතකොට දැන් ඒක අපි දැකලද කියන්නේ අපි අවබෝධ කරලද කියන්නේ අපිට ඒක ප්‍රත්‍යක්ෂයක් තියනවාද එහෙම නැත්නම් අහපු දෙයක් විශ්වාසයේ මතද කියන්නේ විශ්වාසයේ මත දැන් අපි කියනවා මේ ජීවිතයේ මේ සිදු කරන කර්ම පරලෝ දිව්‍ය ලෝකේ යනවා කියලා මේ පුණ්‍ය කර්මෙන් දිව්‍ය ලෝකේ යනවා කියලා දැන් දිව්‍ය ලෝකේ දැකලා තියෙනවද දැන් ගිහින් ආපු කෙනෙක් නම් කිව්වනම් හරි එතකොට අන්නේ කර්මඵලය පිළිබඳව දැන් මේ කර්මඵලයේ වැරදි කියන එක නෙමෙයි ඒ සියල්ල පෙර කර්මයෙන් කියන එක පිළිගැනීම මත ඒ කෙනා තුල ගුණ ධර්ම වැඩෙන්නේ නැහැ. ඒ ඉතින් එයා හැම දෙයක්ම කරලා පෙර කර්මේ. පෙර කර්මෙට තමයි දාන්නේ. එතකොට එයා වීරිය කරන්නේ නැහැ සිල් සකින සිල් රකින්න. කෙලෙස් දුරු කරන්න. එතකොට එයා තුල සීල ගුණයක් උපදව ගන්න වීරිය කරන්නේ නැහැ පෙර කර්මනේ ඔක්කොම. එයා සමාධිය වඩන්න වීරිය කරන්නේ නැහැ පෙර කර්මනේ. වැඩක් නැහැ පෙර කර්ම. එතකොට යා ධර්මයේ නුවණින් විමසලත් මේක වටහා ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. මොකද සියල්ල පෙර කර්මයට බාර දීලා. එතකොට යා සීලය සීලවන්තයෝ බිහි වෙන්නේ නැහැ. සමා සිත සිත් ඇති අය බිහි වෙන්නේ නැහැ. ඥානවන්තයෝ බිහි වෙන්නේ නැහැ. නුවණින් විමසීම මධ්‍යස්තව යමක් නුවණින් සලකා බැලීම කියන එක බිහි වෙන්නේ නැහැ. මොකද එයාගේ සියල්ලම පෙර කර්මයට දාලා. එතකොට ස්වාධීනව යමක් ගවේෂණය කරන එක, නිරීක්ෂණය කරන එක, පරීක්ෂා කරන එක, විමසන එක ගොඩනගෙන්න යන්න. එතකොට ඥානවන්තයෝ බුද්ධිමතුන් බිහි වෙන්නේ නැහැ. සියල්ල පෙර කර්මෙන්. ඇයි මොකද එයා හැමදේම දාන්නේ පෙර කර්මෙට. ඒ නිසා ඒක භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ඒක නිග්‍රහ කළ ප්‍රතික්ෂේප කළා. ආන පෙර කර්මෙට සියල්ල දාලා. එතකොට අන්න ලෝකේ ආගම් තියෙනවා, ආගමික මත තියෙනවා. ඒ ආහමහා ආගමික මත සියල්ල පෙර කර්මෙන් සිද්ධ වෙනවාය කියන මතේ තමයි ඒගොල්ලෝ නියෝජනය කරන්නේ. ඒක බුදුදහම පිළිගන්නේ නැහැ. ඔන්න ඒක තීර්ථ ආයතනයක් ඒක. ඒක ආගමික මතයක්. දෘෂ්ටියක්. ඒක බුදුදහම පිළිගන්නේ නැහැ. තව එකක් තියෙනවා මේ සූත්‍රයේම දේශනා කරනොත් ඊශ්වරවාදී. ඒ කියන්නේ තමන් අදහන දෙවි කෙනෙක් මත තමයි සැප දුක එන්නේ. දැන් කතන්දිකුවේ කර්මය නිසා තමයි යම් සැපයක් විඳිනවා නම් පෙර කර්ම. යම් දුකක් තියෙනවා නම් පෙර කර්ම. යම් උපේක්ෂාවක් තියෙනවා පෙර කර්ම. එතකොට දැන් අපිට සැපක් හිතට දැනෙනවා නම් ඒ සැප දැනෙන්නේ පෙර කර්ම නිසා දැන් අපි හිතමු දුකක් එනවා කියලා. දැන් ඔන්න අපේ හිතේ දැඩි තරහවක්, ක්‍රෝධයක් ඇති වෙලා, මනස දුම්නස්සහගත වෙලා මහා පීඩනයක් මනසට මහා පීඩනයක් අසහනයක් බරක් වෙහෙසක් විඩාවක් දැනෙනවා. දැන් මේ විඩා වෙහෙස දැනෙන්නේ මෙයා මේ අපටික නිමිත්‍ය අයනිසෝ මානසිකාර්ය කරන නිසා. මේ අර ඍණාත්මක අසුභවාදී සිටිවිලි දුක් සිටිවිලි රෝගී සිටිවිලි දුක් සිටිවිලි යා නිතර නිතර භාවිත කරන අර අයෝනිසෝ මානසිකාරයෙන් ඒක උපදින විදිහට මෙනෙහි කරනවා. ඒ නිසා මෙයාගේ මනස පීඩණයටපත් වෙනවා කායිකව මානසිකව වෙහෙසටපත් වෙනවා. ඉතින් මෙයා හිතනවා මේක ඉන්නේ පෙර කර්මෙන් කියලා. ආ ඒස ඊට පස්සේ එයා යහපත් සිත සිතේට සැපය සැනසීම දැනෙන විදිහට හිතන හිත සුවපත් කරගන්නවා. ඒ එතකොට හිතෙන්නේ එයා පෙර කර්මෙ කියලා. එතකොට ඒක වැරදි. එතකොට පෙර කර්මයක් නිසා මේ සතුටු වෙනවා සතුටයි සොම්නස ඇති වෙනව නෙවෙයි. පෙර කර්මයක් නිසා දුක දුම්නස එනව නෙවෙයි. ඒක මේ මොහොතේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය, මානසිකාරයයි. එතකොට පෙර කර්මෙන් එක හිතනවා කියලා මේ සැපේ එන්නේ මේ දුකේ එන්නේ මේ මධ්‍යස්ථ ධාවේ හිතේ ගොඩ නැගෙන්නේ කර්මෙට දැම්මොත් ඒක සම්පූර්ණ මහා මුලාවක්. වැරදි අදහසක්. සමහරු හිතන ඕන කර්මඵලවාදී එතනින් අයින් ප්‍රතික්ෂේප වෙනවා. එතකොට සමහර අය කියන හැබැයි කර්මයේ ඵල විශ්වාසයත් ඒ ධර්මතාවයක් තියෙනවා අවිද්‍යා භූමිය. ඒක වෙනයි. පින්පව් අනුව කර්ම විපාක සකස් වීමක් තියෙනවා. හැබැයි ඒක අවිද්‍යා භූමියේ සිද්ධ වෙන સિદ્ધාන්තයක්. එහෙම එකක් තියෙනවා. ඒතකොට කර්මයක් සකස් වෙන්නේ නැත්නම් එහෙනම් ඉතින් පුනර්භවයකුත් නැහැනේ. එහෙනම් ඉතින් අපි මේ කරන කියන දේවල් වලින් දුතු වැඩක් නැති වෙනවා. ඒ ඒක නෙමෙයි මේ කියන්නේ. සියල්ලම අර කර්මයට දාන එකයි. ඒ කර්මයේ යම්කිසි කර්ම න්‍යායක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා. හැබැයි අර සියල්ලම අර කර්මයට පටවන එක තමයි බාර දෙන එක තමයි මෙතන තියෙන දෝෂේ. ඒතකොට තව එකක් තියෙන ඊශ්වරවාදය. ඒ කියන්නේ ඊශ්වරවාදයේදී එයා පිළිගන්නේ මේ සියල්ල පෙර මේ සියල්ල දෙවියන් වහන්සේ විශ්ති කැමැත්තටයි විද්ධවන්නේ. එතකොට එයාට සැපයක් කෙනකොට ආ දෙවියන් වහන්සේ කැමැත්ත අනුව තමයි මට මේ සැපේ ලැබෙන්නේ. සමන්ත දුකක් වේදනාවක් දැනෙනකොට මේ දෙවියන් වහන්සේ කැමැත්තටයි මම දුක් විඳින්නේ. සුපේක්ෂාවෙදී මේ හැම දෙයක්ම යා පවරන්නේ කාටද? සමග ජීවිතයේ සෑම සිද්ධියක්ම දෙවියන් වහන්සේ කැමැත්තට මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. එතකොට ප්‍රාණඝාතත් කරනවා. ප්‍රාණඝාත කරන්නේ මොකක්ද? ඇයි කියලා ඇහුවා මේ කරන්න දෙයක් නෑ. දෙවියන් වහන්සේ කැමැත්තට. සොරකම් කරනවා. වැරදිකාම සේවනේ, බොරුව, කේලම්, පරිසවසන හිස්වචන කරන්න දෙයක් නෑ. දෙවියන් වහන්සේ කැමැත්තටයි මේ සියල්ල සිද්ධ ඒතර අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිටි කාය දුස්චරිත වචේ දුස්චරිත මනෝ දුස්චරිත මෙයා සිද්ධ වෙනවා. මේ සෑම දෙයක්ම මෙයා සැප දුක උපේක්ෂා සෑම දෙයක්ම මෙයා පවරන්නේ කාටද? මේ හැම දෙයක්ම සිද්ධ වන්නේ දෙවියන් වහන්සේටයි. අන්න ඒ විදිහට එයක් ඊශ්වරවාදය කියන අර දේව සංකල්පයට අනුව කොට නැගුවා. මේ ලෝකේ සමහර ආගම් තියෙනවා දේවවාදී. ඉතින් ඒ අයගේ හැම දෙයක්ම එයා දෙවියන් වහන්සේට අනුව කැමැත්ත අනුව තමයි සිද්ධවන්නේ කියන පිළිගැනීම. ඒ මත ඒ කෙනෙක් ඒ කෙනා සිල් රකින්න වීරිය කරන්නේ නැහැ. ගුණවත් වෙන්න අගුණ නුගුණකම් දුරු කරගෙන ಗುಣධර්ම පොදව ගන්න වීරිය කරන්නේ. එතකොට සිල්වතෙක් බිහි වෙන්නේ නැහැ මේ සංකල්ප. සමාහිත සිත් ඇති කෙනෙක් බිහි වෙන්නේ නැහැ. නුවණින් විමසලා ඥානය අවදි කරගත්ත නුවණ අවබෝධ කරගත්ත කෙනෙක් ඥානවන්තයෙක් බිහි වෙන්නේ නැහැ මේ සංකල්පය තුළ ඉන්න තාක්කල්. එතකොට යා විමුක්තියෙක් විමුක්තිදා විමුක්තිය සලසාගත්ත මුනිවරයෙක් බිහි වෙන්නේ නැහැ දේව සංකල්පය තුළ. එතකොට බම් බලන්න ඒ නිසා අන්න ඒ සංකල්පය භාගතුන් වහන්සේ කරුණු සහිතව බැහැර කරනවා ප්‍රතික්ෂේප කරනවා නිග්‍රහ කරනවා ඒ නිසා සියල්ල සැප දුක් උපේක්ෂා මේ හැම දෙයක් ලැබෙන්නේ දෙවියන් වහන්සේ කැමැත්තට අනුව කියලා හිතන එක වැරදි දෘෂ්ටියක් වැරදි සංකල්පයක් වැරදි අදහසක් කියන එක භාගතුන් වහන්සේ මේ තිත්තායතන සූත්‍රයේ දේශනා කරනවා මොකද ඒ තුලින් කෙලස් තවන වීරිය ඇති, සිහිනුවන ඇති අය බිහි වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණය තමයි අහේතුක අපච්චය. වල සමහර ලෝකයේ සමහර ආගම් තියෙනවා, සමහර මත තියෙනවා, තීර්ථ ආයතන එහෙම නැත්නම් තොටු පොළවල් තියෙනවා. අහේතුක අපච්චය කියන්නේ හේතුවක් නැතුව ඉබේ ආකාස්මිකව. මේක සබහා දහමනේ. ඉබේ සකස් වෙනවා. ඉබේ සිද්ධ වෙනවා. අපි සැප විඳින ඒවා මේ ඉබේ ඒවා ස්වභාවයෙන් එනවා. දුක් විඳින එකත් ඉබේ පහළ වෙන එක ස්වභාවය. මධ්‍යස්ත විඳින එකත් ඒ ඉබේ පහළ වෙන. එතකොට මේ සබහා ධාමට බාර දෙන ඉබේ සිද්ධ වෙන දේවල් හැටියට තමයි සලකන්නේ. එතකොට එහෙම සැලකීමත් තුලිනුත් කෙලෙස් පවන වීරිය ඇති සීලවන්තය බිහි වෙන්නේ සමාහිත සිතය ඇති බිහි වෙන්නේ ප්‍රඥාවන්තයෝ බිහි වෙන්නේ නැහැ. සියල්ල එයා විශ්වාස කරන්නේ මේ සියල්ල සබහා ධාම ඉබේ සිද්ධ වෙන දේවල්. කරන්න දෙයක් නැහැ ඊබේ සිද්ධ වෙනවා. ප්‍රාණඝාත සොරකම කරලා කරන්න දෙයක් නැහැ. ඒක සබහාදහම ඊබේ සිද්ධ වෙයි. බොරුව කියලම පරුස වචන, කාය දුස්චරිත, වාචික දුස්චරිත, මනෝ දුස්චරිත සිද්ධ කරමින් ඒක ඉතින් සබහාදහම ඊබේ සිද්ධ වෙයි. අන්න එහෙම මත දරන අය ඉන්න, එහෙම මත නියෝජනය කරන අය ඉන්න මේ ලෝක සමාජයේ. අන්න ඒක මිත්‍යා දෘෂ්ටියක් වැරදි අදහසක්. ඒ තුලින් එයාට නිවන් මඟ වැහෙනවා. මොකද සීල සමාධි ප්‍රඥා ගුණ පිළිවෙත් පුරන්න බෑ. මොකද එයා සැප වේදනාවක් ආවත් ඒකත් ඉබේ සිද්ධ වෙනවා. සබහාදාම හැටියට ගන්න. දුක් වේදනාව ආවත් ඒකත් ඉබේ සිද්ධ වෙන දෙයක්. මධ්‍ය. එතකොට අන්න ඒකට කියනවා හේතුක අපච්චේවාදී. එතකොට බලන්න ලෝකයේ තියෙන සියලු දෘෂ්ටි අපි තුලත් ওই දෘෂ්ටි තියෙනවා වෙනවා. ඕක අපේ ජීවිත අය අපිට මොකක් හරි දුකක් වේදනාවක් ආවම අපි හිතන්නේ නැද්ද මේ පෙර කර්මයක් වෙන්නේ පෙර කර්මයක් මේ විඳවන්නේ මම ගෙවන්නේ මේ කර්ම. ඒ මොකද්ද? කර පුබ්බේකට හේතුවාද. එතකොට සමහර කලාට හිතන්න පුළුවන් මේ දෙවියන් දෙවියන්ගේ උදහසට ලක් වෙලා. දෙවියන් කෝප වෙලා මට මේ දෙවියන් දීපු දඬුවමක්. ඉතින් අර කෙනෙකුට බාර දෙනවා අර බාහිර දෙවි කෙනෙක් නිසා අපි මේ දුක සැපේනවා කියලා. මේ දේව ආශිර්වාදයෙන් තමයි මට මෙහෙම වුනේ. මේ දේව ආශිර්වාදයක් නිසා තමයි මට අද මේ සම්පත් ලැබිලා තියෙන්නේ සැපවත් වෙලා තියෙන්නේ මේ දෙවියන්ගේ ආශිර්වාදය. එතකොට මොකද වෙන්නේ? අර සැපේ ලැබිලා තියෙන දෙවියන් වහන්සේ නිසා. දුකක් ආවත් ඒ දෙවියන්ට බාධා කරන ඒ දේව ඇදහිල්ල තුල එයාගේ අර දෙවියන්ට තමයි හැම දෙයක්. කර්මඵල විශ්වාසය තියෙන කෙනාට ඒ හැමදේම පෙර කරුණේ. එතකොට ওই එකක් අවිශ්වාස කරන සාමාන්‍ය භෞතිකවාදියා ඉන්නෝනේ. දෙවි කම්පල ඇදහිලා පින්පව් විශ්වාස කරන්නේත් නැහැ මෙලොව පරලොවක් අදහන්නේත් නැහැ ওই දෙවියන් භූතයන් යකුන් අදහන්න යන්නේත් නැහැ භෞතිකවාදී අය ඒ අය කියන්නේ ඒකට ස්වභාවයක් ඒක තමයි ස්වභාවය ඒක පෙර මේ කර්මයක් නිසා නෙවෙයි දෙවියෙක් නිසා නෙවෙයි ඒක සාමාන්‍ය ඉබේ සකස් වෙන දේවල් ස්වභාවික දෙයක් කියලා තමයි අන්න ඒක පිටට කියන හේතුක අපච්චේවාදී ඔය දෘෂ්ටි තුල අපි ඉන්නවා පින්වත් ඔය දෘෂ්ටි බුදුදහම නෙවෙයි ওই දෘෂ්ටි තුල ඉන්න තාක්කල් එයා සීලවන්ත වෙන්නේ නැහැ. සමාධිය වඩන්නේ නැහැ ප්‍රඥාව වඩන්නේ නැහැ විමර්ශනයේ ගොඩ නැගෙන්නේ නැහැ මොකද කර්මයට බාර දෙනවා දෙවියන්ට බාර දෙනවා ඒක ඉබේ සිද්ධ වෙන සබහාගමට බාර දෙනවා එතකොට එයා තුල ආධ්‍යාත්මික සංවර්ධනයක් දියුණුවක් ඇති වෙන්නේ නැහැ එයා කෙලස් තවන වීරියක් සිහිනුවන එයාට පහළ වෙන්නේ නැහැ එතකොට එයා ಗುಣධර්ම වැඩෙන්නේ නැහැ ඉතින් අන්න ඒ නිසා ඒවා භාගතුන් වහන්සේ කරුණු සහිතව පුබ්බේකත හේතුවාදී ඊශ්වරවාදී අහේතුක අප්‍රත්‍යවාදී සියල්ලක පෙර කර්මයෙන් වෙනවා කියන එකත් දේව දෙවියන් වහන්සේට අනුව සිද්ධ වෙනවා කියන එකත් ඒ වගේම ඉබේ සකස් වෙනවා කියන එකත් ඉබේ සිදු වෙනවා කියන එකත් තුනම මත තුනම බැහැර කරන. හැබැයි ලෝකේ සියලුම ආගම් වැටින්නේ ওই තුනට. ඔබ බලන්න ලෝකේ ආගම් ගොඩක් තියෙනවා. සියලුම ආගම් වැටින්නේ ওই සංකල්ප තුනෙන් එකකට. නමුත් ඒක වැරදි. බුදුහාම ප්‍රතික්ෂේප කරන්නේ පිළිගන්නේ නැහැ ඒක. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නනවා ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට නුවණැති කෙනෙකුට ගරහලා එහෙම ප්‍රතික්ෂේප කරන්න බැරි සත්‍යයක් උන්වහන්සේ පෙන්නනවා. උන්වහන්සේ සජීවීව අත්දකින්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්, දකින්න පුළුවන් දහමක් උන්වහන්සේ පෙන්නනවා. කිසිම කෙනෙකුට දැන් අරවට නිග්‍රහ කරන්න පුළුවන්, දොස් කියන්න පුළුවන්, බැහැර කරන්න පුළුවන්, ප්‍රතික්ෂේප කරන්න පුළුවන් පෙර කර්මේ, දේව සංකල්පේ, ඒවට සාධනීය කරුණු සහිතව ප්‍රතික්ෂේප කරනවා. කරන්න පුළුවන්. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාारण මේ මේ කරුණු ටික එහෙම ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට නුවණැති කෙනෙකුට කරුණු සහිතව පෙන්නලා සාධනීය කරුණු පෙන්නලා බැහැර කරන්න බෑ ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද ඒ තරම් ඒක සජීවීව සත්‍ය ධර්ම. ඒ යථාර්ථයක් වෙනවා. අන්න ඒක මොකද්ද කියලා දැන් අපි සලකා බලන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය කියලා කියන්නේ ධාතු හයක්. ධාතු හයක්. ධාතු හයක් පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කළා. මොනවාද ධාතු හය? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. ඔන්න බලන්න. දැන් මේ බලන්න මේ කරුණු ටික ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද කියලා. දැන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. කොහොම ධාතු හයක් විදිහට පෙන්වනවා. ඒ වගේම මේ ජීවිතයේ උන්වහන්සේ යථාර්ථයේ පෙන්වන ස්පර්ශ හයක් හැටියට. චක්කුස් ස්පර්ශ, ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ඔන්න බලන්න. ඊට පස්සේ තුන්වෙනි උන්වහන්සේ පෙන්වන අට්ඨාස මනෝපවිචාර කියලා. මේ මනස හැතිරෙන ස්ථාන 18ක් පෙන්වනවා. ඇහෙන් රූප දැකලා සැප වේදනාවේ හිත හිස හිත හැසිරෙනවා. දුක් වේදනාවේ හිස සිත හැසිරෙනවා. උපේක්ෂා වේදනාවේ හිත හැසිරෙනවා. ඒ වගේ කනෙන් ශබ්දහල සැප දුක උපේක්ෂා ඇති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ බල සැප දුක උපේක්ෂා. දිවෙන් රස බල සැප දුක උපේක්ෂා. මනසෙන් මේ කයෙන් පහසල විඳලා සැප දුක් උපේක්ෂා. මනසින් අරමුණු අරගෙන සැප දුක් උපේක්ෂා කියන මෙන්න මේ විදිහට ආයතන හයේ සැප සහ දුක උපේක්ෂා කියන වේදනා තුනක් හටගන්නවා. ඒ වේදනා තුනේ හිත හැසිරෙනීමට කියනවා අට්ඨාරස මනෝ පවිචාර කියලා. ඊට පස්සේ හතරෙන් උඩ පෙන්නෝ දුක නැමැති ආර්ය සත්‍යයක් තියෙන දුකට හේතුව දුක නිදහස් වීම නිදහස් වීමේ මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය පෙන්නනවා දුක ඇති වෙන්නේ මෙහෙමයි දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා මෙන්න මෙහෙම කරුණු ටිකක් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා පිළිවත් මේව පැහැර කරන්න බෑ ලෝකේ කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බඹෙකුට, ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණ කෙනෙකුට කිසිම නුවණැති කෙනෙකුට කරුණු සහිතව මේවා මේ යථාර්ථයක් නෙවෙයි, ඇත්තක් නෙවෙයි කියලා බැහැර කරන්න බෑ. එහෙම බැහැර කරන්න බෑ කියනවා. එතකොට මොනවද බැහැර කරන්න බැරි ධාතු හයක්. ස්පර්ශ හයක්. මනස හැසිරෙන ස්ථාන 18ක් සැප දුක් උපේක්ෂා වශයෙන්. ආර්ය සත්‍ය හතර. බැහැර කරන්න බෑ කියනවා. ඒක යථාර්ථයක්, සත්‍යයක්. දැන් අපි සලකා බලමු මේ යථාර්ථය කොහොමද අර කර්මවල සංකල්පයෙන් ඊශ්වරවාද සංකල්පයෙන් අහිතුක අපච්චේවාදී කියන සංකල්ප වලින් බැහැරව මේ ජීවිතයේ මේ යථාර්ථයේ කොහොමද අත්විඳින්නේ කොහොමද දකින්නේ අන්න ඒක තමයි වැදගත් වෙන්නේ බුදුරජාන් වහන්සේගේ අදහස තියෙන එතන පණිවිඩය තියෙන එතන එතකොට මේ පණිවිඩය යමෙක් දැනගත්තාම මේ මේ යථාර්ථයේ කෙනෙකුට විවෘත වුණාම ජීවිතයේ තුල අර කර්මඵල යසියල්ලක පෙර කර්මයෙන් වෙනවයි කියන එක දෙවියන් වහන්සේ විතින් සිද්ධ කරනවා කියන එක ඉබේ සිද්ධ වෙනවායි කියන එක මේ සියල්ල බැහැර වෙලා පටිච්ච සමුප්පන්නව සකස් වෙන ධර්මතාවයක් දකින්නේ. පටිච්ච සමුප්පන්නව නිරෝධ වෙන ධර්මතාවය. ඒ කියන්නේ හේතුඵල ධමයක් තමයි යා තුල ප්‍රකට කරන්නේ ඊට පස්සේ. මේ ආයතන තුල කවුරු යම්කිසි කෙනෙක් විසින් කරන දෙයක් මේක නැහැ. කරන දෙයක් කරන කෙනෙක් නැහැ. මෙතන ආත්මනීය දෙයක් නෙමෙයි තියෙන්නේ පටිච්ච සමුප්පන්නව සකස් වෙන ධර්මතාවය. පටිච්ච සමුප්පන්නව නිරෝධ වෙන ධර්මතාවයක් මිසක ධර්මතාවයක් විසින් ධර්මතාවයක් පවත්වනව මිසක හේතුඵල විදියට මෙතන සත්වේ පුජ්‍යලේ කාත්මයක් යමක් දෙයක් පෙර කර්මයක් දේව දෙවියෙක් විසින් ඉබේ සිද්ධ වීමක් එහෙම මත සියල්ල ඛණ්ඩණය වෙනවා. හේතුඵල ධර්මතාවයක් තමයි අවදි වෙන්නේ. එතකොට කොහොමද මේ කියන දේ අපිට ප්‍රායෝගිකව කොහොමද අපි අත්විඳින්නේ අත්දකින්නේ කොහොමද? අන්න එතන තමයි වැදගත් වෙන්නේ. එතන තමයි ප්‍රශ්න කරන්න ඕනේ. එතන තමයි අපි නුවණින් විමසන්න ඕන තැන. එතකොට තමයි බුදුරජාන් වහන්සේගේ පණිවිඩය ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම උන්වහන්සේ දේශනා කරේ මොකද්ද? ධාතු හයක්. ධාතු හයක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ විඤ්ඤාණ. ඔන්න ධාතු හයයි. දැන් බලන්න පටවි කියන්නේ තද ස්වභාවය. රළු ස්වභාවය, බර ස්වභාවය, මෘදු ස්වභාවය. එතකොට ඝන ස්වභාවය. අන්න ඒ ස්වභාවය සැහැල්ලු ස්වභාවය. මේව තමයි පටවි ස්වභාවය. දැන් මේ මේ පුටු වල්ලනකොට මේක තද ස්වභාවය දැනෙන පටවි ලක්ෂණය. මේ සියල්ලුවත්, බිත්තිය ඇල්ලුවත්, ශරීරයේ අපි අත ඇල්ලුවත් මේ මොකක් ඇල්ලුවත් අපට දැනෙන මෘදු ස්වභාවය, ඝන ස්වභාවය, තද ස්වභාවය බර ස්වභාවය ඒ ඒ ඒ මොකක්ද පඨවි ධාතුවේ ස්වභාවය ලක්ෂණය පඨවි ලක්ෂණ අපි යම් කිසි දෙයක් සංඥා කරන්නේ හඳුනාගන්නේ දැනගන්නේ ඒකේ තියෙන සංඥා තුලින් දැන් පඨවි ධාතුව හඳුනනෝ බර බව තද බව රළු බව ඒ මෘදු මොලොක් මෘදු බව සිලිඳු බව ඒවෙන් හඳුනාගන්නේ පඨවි ලක්ෂණය පඨවි ධාතුව කියන එක ධාතුව කියන්නේ යමක තියෙන මූලික ස්වરૂපය, මූලික ව්‍යුහය, මූලික ස්වභාවය ධාතුව. ධාතුව කඩන්න බෑ, බෙදන්න බෑ. එතකොට අන්න ධාතු ස්වභාවය. එතකොට ධාතුව දකින්නත් බෑ. ධාතුව කියන එක දැනෙන්නේ නුවණට. ඇහැට ධාතු පේන්නේ නැහැ. දැන් ඇහැට පටවි පේනවා. කනට පටවි ඇහෙනවද නැහැ. පටවි වල ගඳ සුවඳ රස පහස බලන්න බෑ. පටවිය කියන්නේ නුවණින් දැනගන්න එකක්. පඨවි ධාතුව අහු වෙන්නේ පින්වත්නි නුවණට. නුවණ නැති කෙනාට පඨවි ධාතුව දැනෙන්නේ දැන් පඨවි මේ තද ස්වභාවය ලක්ෂණයෙන් තද ලක්ෂණයෙන් අපි ඒක හඳුනගන්න පඨවි ධාතුව කියලා. ආපෝ ධාතු කියලා. ආපෝ කියලා කියන්නේ වැగిරෙන බව. පිඬු කරන ස්වභාවය. යමක් අර විශීලා යන්නේ නැතුව පිඬු කරගෙන ස්වභාවය. දැන් ආමක් ගුලි කරනවා නම් අපි ඒකට වතුර චුට්ටක් එකතු කරාම ඒක ගුලි කරගන්න පිඬු කරගන්න ගුලියක් හදාගෙන ලේසි. අන්න ආපෝ ලක්ෂණයෙන් තමයි අර ඒක ආබන්ධන ලක්ෂණය. පිඬු කරන ස්වභාවය. අන්නේ පිඬු කරන ස්වභාවය ආපෝ ධාතුව. වැగిරෙන ස්වභාවය, ගලන ස්වභාවය ආපෝ ධාතුව. අන්න බලන්න ඒ දැන් මේ කියන දේවල් නුවණට මේ මොහොතේ යථාර්ථයක්ද මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද පිළිගන්න පුළුවන්ද කියන්න පුළුවන්. මේක දැන් මම පටවි ධාතුව කියන එක දැන් මේක විශ්වාසයෙන් ගත යුතු දෙයක්ද එහෙම නැත්නම් නුවණින් විමසනකොට මේක ඇත්ත කියලා දැනෙන එකක්ද? ආන්නේ ඒකයි. දැන් විශ්වාසකට දැන් පටවි ධාතුව කියලා විශ්වාස කරන්න ඕනද? ආපෝ ධාතුව විශ්වාස කරන්න ඕනද? දැන් මේ අර අපි දැන් අර කියනවා මේ මේ පින්කම් කරාම මරණයෙන් පස්සේ සුගතිය යනවා. දැන් එතන තියෙන සුගතිය දැකලද? දැන් ඒක විශ්වාසයක්. ඒ විශ්වාසය මත පදනම් වෙන්නේ. එතකොට අපි සුගතිය දැකලා නෙවෙයි කර්මය දැකලත් නෙවෙයි. දැන් එහෙම විශ්වාස කරන්න ඕනද පටවි ධාතුව? නෑ. ආපෝ ධාතුවේ විශ්වාස කළ ගන්න දෙයක්ද නෑනේ. මේ මොහොතේ නුවණේ විමසනකොට නුවණට දැනෙන සත්‍යයක් ඒක යථාර්ථයක්. මේ වර්තමාන මොහොතේ හිතට දැනෙන සජීවී සත්‍යයක් ඒක. අන්න ඒ වගේ අන්න ඒ වගේ වර්තමානයේ හිතට දැනෙන යථාර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම නැතුව අන්ධ විශ්වාසයෙන් ගන්න එකක් නෙවෙයි විශ්වාස කළ යුතු දෙයක් නෙවෙයි නුවණින් විමසනකොට හිතට දැනෙන ධමයක් තමයි උන්වහන්සේ දේශනා කළේ. ඒක ප්‍රායෝගිකයි. ඒක ඕනම කෙනෙකුට දැනෙන දෙයක්. තේජෝ ධාතු තේජෝ ධාතු කියන්නේ සීතල උණුසුම. වායෝ ධාතු කියන්නේ පිම්බෙන ඇකිලෙන ස්වභාවය, චලනය වෙන ස්වභාවය වායෝ ධාතු. එතකොට මේ ආකාශ ධාතුව කියන්නේ මේ අවකාශය. අවකාශ ආකාශ ධාතු. විඥාන ධාතුව කියලා කියන්නේ මේ මනසේ තියෙන දැනගැනීමේ මානසික ස්වභාවය විඥානය. දැන් පඨවි ධාතු ගත්තහම දැන් මේ මේෂය. දැන් මේෂේ සතර මහා ධාතුවනේ. මේෂේ පඨවි තියෙන. ආපෝ තේජෝ වායෝ. සතර මහා ධාතු දැන් මේක තද අහු වෙන. ඒතකොට පඨවි ලක්ෂණය. දැන් මේකේ ආපෝ ධාතුව නැති වුණොත් මොකද වෙන්නේ? මේක දෂ්ටකක් වෙලා මේක කුඩු වෙලා හුණු වෙලා යන්නේ. මේක කුඩු බවට පත් වෙනවා. මේක දූවිල්ලක් වගේ වෙලා යයි මේකේ ආපෝ ධාතුව නැති වුණා. මේ ආපෝ ධාතුව නිසා තමයි මේ හැඩය අල්ලගෙන ඉන්නේ පිඬු කරගෙන. නැත්තම් ආපෝ ධාතුව නැති වුණොත් මේක කුඩු කුඩු වෙලා යනවා. මේ හැඩේ මේ විදිහටම අල්ලගෙන ඉන්නේ පවත්වගෙන යන්නේ අර ආපෝ ධාතුව නිසා. අන්න පටවි ආපෝ. එතකොට මේක දිරීමේ ලක්ෂණයක් තියෙන. මේක හැමදාම මෙහෙම කියන්නේ මේක දිරෙන, දිරනවා. ඒ තේජෝ ධාතුව නිසා. එතකොට මේ විදිහට හැඩයක්කින් මේක පුම්බල වගේ තියෙනවා. ඒ පුම්බල වගේ තියෙන්නේ වායෝ ධාතුව නිසා. එතකොට සතර මහා ධාතුව රාශී වෙච්ච තැන තමයි මේ හැඩය මේ විදිහට පේන්නේ. එතකොට මේ මේෂෙ මෙතෙන් අයින් කරොත් අර පටවියාපෝ තේජෝ වායෝකෝ. ඒව නෑනේ. එතකොට තියෙන්නේ මොකද්ද? මේ අවකාශයේ තියෙන ඊට පස්සේ. අන්න අවකාශයේ අහුරාගෙන ධාතුව තියෙනවා. සතර මහා ධාතුව තියෙන්නේ මේ අවකාශයේ අහුරාගෙන ධාතුව තියෙනවා. සතර මහා ධාතු අවකාශ ධාතු. ඊට පස්සේ විඥාන ධාතු. විඥාන ධාතුව කියන්නේ නාම ධර්මයක් මනසින් යමක් දැනගැනීමේ මානසික ස්වභාවය. දැන් අපි විඥානේ නැත්තම් මේ මේක දැක ගන්න බෑනේ හඳුනන්නේ. දැන් මේ ශරීරයේ තියෙනවම ධාතු අතර. මේ ශරීරයේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතුනේ. ධාතු 6 කියන එක මේ ජීවිතය තුල තියෙන යථාර්ථයක්. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. ඒ කියන්නේ ඒක එහෙම ධාතු 6ක් මෙතන නැහැ කියන එක ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න බෑ. ඒක යථාර්ථයක්. ඒක සත්‍යයක්. ඒක කිසිම ද්‍රවියෙකුට, මාරයෙකුට, බඹයෙකුට, ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණ කෙනෙකුට, කිසිම නුවණැති කෙනෙකුට ලෝකේ කරුණු සහිතව කියන්න බෑ මේ ධාතු 6ක් මෙතන නැහැ. ඕක මහා බොරුවක් කියලා එහෙම කියන්න බෑ. ඒක යථාර්ථයක්. ඒක සත්‍යයක්. ඒක ඇත්තක්. අන්න අන්න ඒ අන්න ඒ වගේ යථාර්ථයක් තමයි භාගතුන් වහන්සේ හැම මොහොතකම දේශනා කරන්නේ. එතකොට පඨවි ධාතු ගත්තහම මේ ශරීරයට අයත් පඨවි ධාතු වන කොටස් 20ක් බෙදෙනවා ආපෝ ධාතු කොටස් 12කට බෙදෙනවා තේජෝ ධාතු කොටස් 6යි වායෝ ධාතු කොට තේජෝ ධාතු 4යි වායෝ ධාතු 6යි කියලා ඔහොම කොටස් 6කට 42කට බෙදලා පෙන්නනවා දැන් පඨවි ධාතු ගත්තහම ඒ ධර්මයේ සඳහන් වෙනවා පඨවි ධාතු ස්වභාවයට අයිති කොටස් 20. කේස්, ලෝම, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇට සැකිල්ලක් තියෙනවා අපි හැම කෙනෙකුට. ඇට සැකිල්ල, ඇට මිදුළු, වකුගඩු දෙක, හෘද මාංශය, අක්මාව, liver එක, කිලෝමකේ ඇලදිව කියලා තියෙනවා. පෙනහලු දෙකක් තියෙනවා. මහ බඩවැල එතකොට බඩවැල් බැඳුම් කුඩා බඩවැල බඩ නොපැසුණු ආහාර අපි කාපු බීපුව බඩේ තියෙනවා. පැසුණු ආහාර ඒකට කියනවා අසුචි කියලා. හිස් මොලය මේ මොල ඔලු කට ඇතුලේ තියෙන මොලේ හිස් මොලේ. එතකොට මෙන්න මේ කොටස් 20ක් වෙන. මේ කොටස් 20 පේනනවා මේක මේ පටවි ධාතුව කියලා හිතා ගන්න කියලා. ආපෝ ධාතුව ගත්තාම වැగిරෙන දේවල් දැන් අර කොටස් 20 තද බව, රළු බව, මෘදු බව බර බව තියෙනවා. ඒ ලක්ෂණ ටික තියෙනවා මේ කොටස් ටික. ඒ නිසා තමයි පඨවි කියලා ගන්න. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය සහ මේ ශරීරයේ විසිරෙන්න නොදී පිඬු කරලා අල්ලගෙන ඉන්න ස්වභාවය. ඒකට කියනවා පිට, සෙම, සැරව, ලේ, දහඩිය, මේදය, කඳුළු, කුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා කියලා ඔහොම තියෙනවා 12. නම් එතකොට වැగిරෙන දේවල් මේ ශරීරයේදී. මේවා අසුබයි, අසාරයි, දුගඳයි, පිළිකුල් සහගතයි. මේවා දෝතට අරගෙන මේකක සිප වැළඳ ගන්න පුළුවන් ඒවා නෙවෙයි. මේක මහා අසුබ අසාර දුගඳ මේ වෙන වෙනම ගලවලා දුන්නොත් කෙනෙක් අතට මේව ගනීද? බැහැර කරනවා. මේව කැමති වෙන්නේ නැහැ. මේ එක කුණපයකටවත් කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. අසුබයි, අසාරයි, දුගඳයි, පිළිකුලයි. දැන් මේ වගේ අසුබ අසාර නොවටිනා හරයක් නැති මහා කුණු ගොඩක් නේද අපි මේ පරිහරණය කරන්නේ. එතකොට අන්නේ පිළිකුල් ස්වභාවයේ නොවටින ස්වභාවයේ හරයක් නැති ස්වභාවයේ ඒ ඒ ඒ කුණු කොට තමයි මේ අපි නඩත්තු කරන්නේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක අපිට නඩත්තු කරන්න වෙනවා. මේ කුණු කොට නඩත්තු කර කර පිරිසිදු කර කර මේක පවත්වන්න වෙනවා. මේක ඇති දෙයක්ුත් නෙවෙයි මේක වටින දෙයක්ුත් නෙවෙයි මේක. මේක වටින්නේ නෑ. හරයක් නෑ. මහා පුස් දෙයක් හර සුන් දෙයක්. එතකොට තේජෝ ධාතුවක් තියෙන මේ ශරීරයේ. මේක ටිකක් මේ විදිහට ටිකක් මේ ගවේෂණය කරපු කෙනෙකුට තමයි අර සත්‍ය අවබෝධයට යන්න පුළුවන්කම තියෙන්නේ. මේවා ඇත්තටම දැකීම අවශ්‍ය නැහැ. නමුත් මේක මේ විදිහට ගවේෂණ මේ විදිහට තමයි ප්‍රවේශය ගන්නෙ මේ ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරන්නේ. මේ නැත්තම් අපි මේ රූපයේ පිළිබඳ ධාතුව පිළිබඳ සත්පුජ්‍යල සංකල්පයක හිර වෙච්ච කෙනෙකුට මේ ධහම තෝරගන්න බෑ. අන්න ඒ නිසා තමයි මේ ධාතු වශයෙන් කුණප වශයෙන් මේ කඩල මේ රූපේ පිළිබඳව තියෙන යථාර්ථය ඉස්සෙල්ලා දකින්න ඊට පස්සේ අර නාම ධර්මයත් එක්ක ගොඩනැගෙන ධර්මතාවයේ යථාර්ථය දකින්න පුළුවන්. අන්න එහෙම දැකපු කෙනෙක් තමයි මේ කෙලෙස් සංසිඳවන්නේ තණ්හාව දුරු කරන්නේ. ඒ නිසා තමයි අර මේ සත්‍ය අවබෝධ කරන්න අවශ්‍ය කරන මානසික පසුබිම තමයි මේකෙන් හැදෙන්නේ. ඒ ස්වාධීනත්වය, ඒ මධ්‍යස්ථ භාවය ගවේෂණයට සත්‍ය දකින්න පුළුවන් මානසික වපසරයේ වටපිටාව තමයි ඔය මානසිකාරය තුලින් ගවේෂණය තුලින් ලැබෙන්නේ. ඒ නිසා ඒක કોઈ කවුරුත් ඒක කරන්න වෙන රූපේ ඇත්ත දකින්න බෑ නැත්තම්. වේදනා සංඥා සංකාර විඥානයේ මේ පංචස්කන්ධයනේ අවබෝධ කරගෙන පංචපාස්කන්ධයනේ අපි පිරිසිදු දකින්න ඒ යන ගමනේදී මේක මේ විදිහට පරිශ්‍රණයක් කළ යුතුමයි. ගවේෂණයක් කළ යුතුමයි. එතකොට තේජෝ ධාතුව ගත්තාම තේජෝ ධාතුව හතරක් තියෙනවා මේ ශරීරේ. මේ අපි කන බොන ආහාර දිරවන තේජෝ ධාතුවක් තියෙන උණුසුමක් තියෙනවා. එතකොට අපේ ශරීරයේ මේ කුණප කොටාස දිරන දැන් කේ සීදිල යනවා හැම රැලි වැටෙනවා. ඒ වගේ මේ දිරීමටපත් වෙනවා මේ කුණප කොටස්. දිරනවා. අන්නේ දිරවන තේජෝ ධාතුවක් තියෙනවා. එතකොට කන බොන දේවල් ජීර්ණය කරන තේජෝ දහ උණුසුම් කරන තේජෝ ධාතුවක් තියෙනවා. මේ ශාරීරික උණුසුමක් තියෙනවා. ඒ වගේම හාත්පසින් මේක රත් වෙන උණ රෝගාදී හැදුනහම රස්නිය අධික වෙනවා. එතකොට අන්න ඒ වගේ තේජෝ ධාතුන ස්වභාවයක් තියෙනවා. මේක සීතල වෙනවා. දැන් අපි මරණයටපත් වුනහම මේ බොඩි එක සම්පූර්ණ සීතල වෙනවා. ඒ තේජෝ ධාතු ස්වභාවය. තේජෝ ධාතුවේ වැඩ කරන. එතකොට වායෝ ධාතු තියෙනවා. වායෝ ධාතු හයක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. දැන් මේ අදෝගම වාතයේ මල මුත්‍ර පිට වෙනකොට ඒ වායෝ ධාතුවෙන් තල්ලු වෙන්නේ. උඩට එන වායෝ ධාතුව. එතකොට මේ ආස්වාසය අපි හැම මොහොතකම මේ වායුව තමයි මේ ආහාර වගේ. උෂ්ම ඉහළ පහළ ගන්න. වායෝ ධාතු. මේ කුස තුල තියෙන වායෝ ධාතු, බඩවැල් ඇතුලේ තියෙන වායෝ ධාතු. මේ මේ අතපය චලනය වෙන්නේ, ශරීරයේ සෙල වෙන්නේ මේ ඇට සංධිය අතර තියෙන වායෝ ධාතුව චලනය වීම නිසා. එතකොට ඒ ශරීර සම්පූර්ණ මේ වායෝ ධාතුවේ මේ ශරීරයේ තියෙනවා. වායෝ ධාතුවේ ක්‍රියාවලිය තියෙනවා. අන්න ඒ විදිහට මේ යෝගාවචරය සත්‍ය දකින්න උත්සාහවත් වෙන්න කියලා, සත්‍ය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන කෙනා මෙන්න මේ වායෝ ධාතුවේ ක්‍රියාවලිය, තේජෝ ධාතුවේ ක්‍රියාවලිය, ආපෝ ධාතුවේ ක්‍රියාවලිය සහ පඨවි ධාතුවේ ක්‍රියාවලිය මේ වගේ ලක්ෂණ වලින් ඒ ධාතුන්ගේ කෘත්‍ය වශයෙන් ඒව අවබෝධ කරගන්න ඕන. ඒව දකින්න ඕන. එතකොට මේ සතර මහා ධාතුව තමයි මෙතන තියෙන්නේ. ඒ ධාතු හතර රාශී වීම මත තමයි මේ ශරීරය. එතකොට මේ භෞතික වස්තුත් එයා නුවණේ විමසනවා. මේ සතර මහා ධාතු රාශී වෙච්ච නිසා තමයි මේ භෞතික වස්තු විවිධාකාර එක එක හැඩතල වලට තියෙනවා. ඒව තියෙන ධාතුව රාශී වෙච්ච විදිහට එක එක විදිහේ හැඩ තියෙනවා. මේ හැඩයට අපි නමක් දානවා. දහත්වත්ටි කියලා දානවා. මේ මේසේ කියලා පුටුව කියලා අපි දානවා. එතකොට මේ හැඩතලයට අපි මනෝමයෙන් හදාගත්ත ප්‍රඥාප්තිය. නමුත් මේ හැමතැනම තියෙන මූලික ස්වરૂපේ මූලික ව්‍යුහය ධාතුව ධාතු ස්වરૂපය. එතකොට මේ ශරීරයේ තියෙන අවකාශය දැන් ඉතින්දී බුදුරජාණන් වහන්සේ දේශනා කන් සිදුරු නාස් සිදුරු එතකොට ඒව ඇතුලේ අවකාශය තියෙනවා. මේ අවකාශය අහුරාගෙන තමයි මේ ධාතු හතර පවතින්නේ. එතකොට ආකාශ ධාතුවක් තියෙනවා. එතකොට පඨවි ධාතුව ආපෝ තේජෝ වායෝ ආකාශ. එතකොට බලන්න මේ සතර මහා ධාතුව නිසා නේද ඇහැ තියෙන්නේ. ඇහැ කියන්නේ සතර මහා ධාතුවමනේ. ධාතු හතර රාශිය නිසා ඇහැ මස් ඇහැ කියනකොට මස් ඇහැ කියලා ගත්තාම ධාතු ওই මස් ඇහැ නිසා තුල මත මත තමයි ප්‍රසාද ඇහැටි. චක්කු ප්‍රසාදේ. එතකොට එතන තියෙන්නේ ධාතුව චක්කු ධාතු කියලා කියන එක. කන කියන්නේ දැන් කන කිව්වහම කන් දෙකක් තියෙනවනේ. කන් දෙකක් කියලා කියන්නේ මස් කන කියලා ඒ මස් කන ධාතුව. කන ඇතුලේ තියෙනවනේ තව ප්‍රසාද කන කියලා කර්ණ සංඝ පටලේ කියලා කනක් තියෙනවනේ. ඒ කනටනේ ශබ්ද හැන්නේ මේ මස් කනට ශබ්ද හැන්නේ දැන් මස් ඇහැට රූප පේන්නේ ඇහි තියෙන ප්‍රසාද රූප. මේ ප්‍රසාද රූපෙන්නේ මේ වර්ණ රූපේ වැටෙන්නේ ආලෝකේ හරහා. එතකොට මස් ඇහැ තියෙන්නේ ප්‍රසාද ඇහැ තියෙන්නේ ඒ කියන්නේ ධාතුවමයි. කන කියන්නේ ධාතුව, නාසය කියන්නේ ධාතුව, ප්‍රසාද නාසයේ තියෙන ධාතුව මතයි. දිව කියන්නේ ධාතුව, දිව මත තියෙන ප්‍රසාද දිව තියෙන ධාතුව මතයි. කය කියන්නේ සම්පූර්ණ ධාතු. එතකොට මේ ධාතු රූප හතර මහා ධාතුව තුල තමයි අර ප්‍රසාද රූප පහ තියෙන්නේ. චක්කු ප්‍රසාදය, රූප ප්‍රසාද, රක්කු ප්‍රසාද, ගාහන ප්‍රසාද, සෝත ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද. මේ ප්‍රසාද පහ තියෙන්නේ ධාතුව නිසා නේද? අර බිත්තිය නිසා චිත්‍රය තියෙනවා වගේ. බිත්තිය තියෙන බිත්තිය තියෙන වැලි ගැටවසුමින් තුලින් හැදිච්ච දේ ඒකේ චිත්‍රයක් ඇඳලා තිනවා. චිත්‍රයට තනිව හිත ගන්න බෑනේ. තනිය තනියෙන් ඉන්න බෑ. උදකලා වෙලා ඉන්න බෑ චිත්‍රෙට. චිත්‍රෙට ආධාරය වන බිත්තිය. බිත්තියට තනියෙන් ඉන්න පුළුවන් වුණාට චිත්‍රයට තනියෙන් ඉන්න බෑ. අන්න ඒ වගේ චිත්‍රයේ වගේ ගන්න මේ ප්‍රසාද රූප පහ. එතකොට ප්‍රසාද රූප පහ තියෙන්නේ අර ධාතුව නිසා, බිත්තිය නිසා චිත්‍රේ පවතිනවා. එතකොට ප්‍රසාද රූප පහ තියෙන්නේ ධාතු නිසා. එතකොට ධාතු හතර එතකොට ඇහැ කියන්නේ කන නාසය දිව කය කියන්නේ පංචේන්ද්‍රියන් කියන්නේ මොනවද එතකොට? ධාතුව. චක්කු ධාතු, සෝත ධාතු, ගහන ධාතු, જીවහා ධාතු, කාය ධාතු. ඔන්න ධාතු පංචේන්ද්‍රිය. ඔන්න ටික ටික ටික ටික දැන් මේ නිර්වෝල් වෙනවා. මේ රූපයෙන් රූපය අතහරින්න හදයි. ටික ටික. දැන් ඇහැට පේනවා ඇහැ ඉස්සරහා තියෙන රූපේ මොකද්ද? වර්ණ රූපය. කනට ශබ්ද රූපය. ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය. දැන් ඒ රූප පහ තියෙන්නේ මොකක් නිසාද? ඒ ධාතුව නිසා. දැන් ඇහැට මේ අපිට දැන් ඇහැට පේන්නේ මෙහෙම බැලුවහම පේන්නේ වර්ණනේ. වර්ණ පේන්නේ. ඒ වර්ණයේ තියෙන මොකක් මොකක් මතද? සතර මහා ධාතු. දැන් මේෂ දිහා බැලුවහම මේෂේ පටවියාපෝ තේජෝ වායෝ පේන්නේ නැහැ. අපිට පේන්නේ වර්ණයක් හැටි. හැඩය හැඩයක් පේන්නේ. දැන් බිත්තිය බැලුවහම බිත්තිය දිහා වැලිගඩොල සිමින්ති පේන්නේ නැහැ නේ සුදු පාට පේන්නේ වර්ණයක් පේන්නේ. අපි කෙනෙක් පුජ්‍යලයේ දිහා බැලුවත් ඒ පුජ්‍ය පට ව්‍යාපෝ තේජෝ ආයෝ පේන්නේ නැහැ. අපිට ධාතුව නිසා හැදිලා තියෙන වර්ණයේ හැඩය විතරයි පේන්නේ. වර්ණයේ පේන්නේ. එතකොට අන්න වර්ණ සටහන ඇහැට මේ වර්ණ සටහන තියෙන්නේ ධාතුව නිසා. දැන් එතකොට ඇහැයි රූපයයි කියන්නේ මොකද්ද? ධාතුව ධාතුව. එතකොට ඇහැට මේස පෙන්නද ධාතුව ධාතුව ගැටිලද? ඇහැට මේස පෙන්න නෑ ධාතුව ධාතුවේ ගැටිලා තියෙන්නේ. දැන් ඇහැ ඉස්සරහට අම්මා එනවා. අම්ම එනකොට ඇහැට අම්මා පේනවද ධාතුව ධාතුවේ මෙතන ගැටිලා තියෙන මූලික ස්වરૂපේ. ධාතුව ධාතුව. ආ එතකොට දැන් දැන් මෙතන හාමුදුරු කෙනෙක් බණ කියනවා කියලා ඕගොල්ලෝ බලන් ඉන්නවා. දැන් බලන් එනකොට හාමුදුරු කෙනෙක් ඇහැට පේනවද ධාතු ධාතුද ගැටලා තියෙන්නේ. ධාතු ධාතු හාමුදුරු කෙනෙක් හම්බෙන්නේ නැහැනේ පේන තැනනේ. ධාතු ධාතු. දැන් කනට ශබ්දය ඇහෙනකොට දැන් ශබ්දය කියන්නේ ධාතුව නිසා. ශබ්දය කියනකොට දැන් මේ ධාතු තෙරපීමකින් ශබ්දයක් එනවා. මේ මයික් කියන්නේ ධාතුව, ඇඟිල්ල කියන්නේ ධාතුවනේ. ධාතු තෙරපීමක් වෙනවා. එතකොට මොකද ශබ්දය කියන ධර්මතාවය උපදිනවා. එතකොට ඒ විදිහට ශබ්දයේ කියන ධර්මතාවය උපදින්නේ හැම මොහොතකම ධාතු තෙරපේමකින්. දැන් මම මේ කතා කරන කතා කරනකොට මේ කටින් මේක මේ මේ විසිල් එකක් වගේ ශබ්දයක් යනවනේ. මේ හැම වචනයක්ම ශබ්දයක්නේ. ඒ ශබ්දේ එන්නේ කොහෙන්ද? මේ ධාතු තෙරපේමකින්. ධාතු තෙරපීමක. එතකොට යම් තාක් ශබ්ද තියෙනවා නම් ධාතු තෙරපීමකින් තොරව ශබ්දයක් එන්න පුළුවන්ද? එන්න බෑ. එහෙනම් ශබ්ද ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු. එහෙනම් ශබ්දයක් දැන් අපට බල්ල බුරුන සද්ද ඇහුනොත් බල්ල බුරුන සද්ද ඇහෙනවද ධාතු ධාතු වැටෙනවද ධාතු ධාතු එකෙట్లా තියෙනවා ඇහෙන තැන බල්ලෙක් නැහැ ධාතු ධාතන අර මූලික ස්වરૂපය මූලික ස්වરૂපයේ දාත් දකින්න ඕන. අර ඒ ශබ්ද ඇහිමත් එක්ක මනසේ හැදෙන සංකල්පිත ලෝකයෙන් අපි හදාගත්ත ලෝකෙින් තුල නෙමෙයි හිර වෙන්න ඕනේ. අපි අර මූලික ස්වરૂපයේ තුල හිත පිටව ගන්න. අන්න ධාතුව ධාතුවයි ගැටිලා තියෙන්නේ බල්ලෙක් බුරුන සද්දය එනව නෙවෙයි. ඒක තමයි ඇත්ත. බල්ලෙක් බුරුනවා කියලා අපි අදහා කර තියන්නේ මේ සද්දයට අනුව කල්පනා කරලා මනසින් අතීත ආවර්ජණයකට ගිහිල්ලා බල්ලා හිතින් හදාගෙන හදාගත්ත බල්ලා එළියේ ඉන්නවා කියලා හිතාගෙන තමයි බල්ලෙක් බුරුනවා කියන අදහසකට යන්නේ. ඒක ලොකු කතාවක් ඒක. ඒක අපි හදාගත්ත මනෝලෝකික සිහින ලෝකේ හදාගත්ත කතන්දර ඒක. ඒ සිහින ලෝකේ අපි තෝරගන්න ඕනේ මේ මූලික ස්වરૂපය තෝරගත්තාම. එතකොට තේරෙනවා මේ මනසේ හැදෙන්නේ සිහිනයක් කියලා හැම මොහොතකම. මායාවක ඉන්නේ කියන එක තේරෙනවා අර මූලික ස්වરૂපයත් එක්ක ගොඩ නැගෙන මේ මනසේ සකස් වීම තේරුම් ගත්තා. එතකොට සම්පූර්ණ මායා ලෝකයක, හීන ලෝකයක මේ මිරිඟු ලෝකයක අපි මේ දුවන්නේ කියලා. මේ ක්‍රියාවලියේ සම්පූර්ණ මේ මනසේ මායාවක් කියන එක. අන්න එහෙම තෝරගන්න පුළුවන්කම තියෙන මේ මූලික ස්වરૂපයේ වෙන ගවේෂණය කරපු කෙනෙකුටයි දැනෙන්නේ. එතකොට සෝත ධාතු, සද්ද ධාතු. ඊට පස්සේ ගඳ සුවඳ දැනෙනකොට නාසය කියන්නේ ධාතුවනේ. එතකොට ගඳ සුවඳ කියන්නේ තර ධාතුව නිසා කොට නැගිච්ච දෙයක්. ගන්ධ ධාතු, ගන්ධ ධාතු. එතකොට දිව කියන්නේ ධාතුව. දිවට දැනෙන බාහිර රසයක් රස ධාතු. සාවසෝ, ජීවහා ධාතු, රස ධාතු. කය කියන්නේ දැන් මේ කය කියන්නේ ධාතු. කයට පුටුව ස්පර්ශ වෙනවා. පුටුවක් ස්පර්ශ වෙනවද ධාතු ධාතුව ගැටෙනවද? ධාතු ධාතුවකට. එතකොට මේ අත දන්නවද මේක පුටුව කියලා? පුටුව දන්නවද අත කියලා නෑනේ. එතකොට මේ ධාතුව ධාතුවේ ස්පර්ශ වෙලා තියෙන්නේ. අතට පුටුවක් හම්බ වෙනවනේ. අතට කවදාකවත් පුටුවක් හම්බ වෙලා නෑ. අතට කිසි දෙයක් මේ දෙයක් යමක් දෙයක් ස්පර්ශ කරන්න බෑ. ධාතුව ධාතුවේ හැම මොහොතකම ගැටලා තියෙන්නේ. අපි මනසින් තමයි හිතාගෙන තියෙන්නේ පුටුවක් අල්ලනවා අත අල්ලනවා පුටුව අල්ලනවා කියලා අපි මනසින් හදාගත්ත සංකල්පිත ලෝකෙන් හදාගත් එකක් ඒක. නමුත් හැම මොහොතකම මේ මූලික ස්වરૂපය මොකද්ද? ධාතුව ධාතුවයි ගැටලා තියෙන්නේ. අන්න පංචේන්ද්‍රයන් තුල ඔන්න ඔය පංචේන්ද්‍රයන්ගේ මූලික ස්වરૂපය අපි තෝරා ගන්න මේ යන්නේ මේ මහා විද්‍යාවක් මහා ඥානයක් ප්‍රඥාවක් අවදි කරගන්නයි මේ උත්සාහවත් වෙන්නේ. ටිකෙන් ටික පියවරෙන් පියවර යන්නේ මූලික ස්වરૂපේ. මේ විදිහට ආධ්‍යාත්මීය ගවේෂණය කරන්නේ නැතුව සත්‍ය දකින්න බෑ පිටුවක්. සත්‍ය දකින්න බෑ. එතකොට දැන් ඇහත් රූපයක් තිබුණ පමණට රූප පෙනෙයිද? මේ ධාතෝ ධාතෝ ගැටුණට පේන්නේ දැන් එහෙනම් ඉතින් අවශ්‍යයි තා එක ධාතුවක් මොකද්ද? නේ? විඥාන ධාතුව. ඒ නාම ධර්මයක් තියෙන්න eBay. දැන් දැන් මලමිනියක් දැන් මම මෙහෙම ඉඳලා ඇස් දෙක අරගෙන මරණයටපත් වුණා. මම විඥානේ වෙන තුත වෙනවනේ. එතකොට දැන් මට රූප පෙනේද? දැන් ඕගොල්ලෝ ඉස්සරහා ඉන්නවා ඇස් ඇරිලා තියෙන්නේ ආලෝකය හරහා රූපය ඇහි වැටිලා තියෙන නමුත් පේන්නේ නැහැ. මොකද හේතුව? විඥාන ධාතුව තමයි. අන්න එතකොට විඥාන ධාතුව ඒක එන්න එහෙනම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. අන්න ධාතු අය. ඒ ධාතු තුන තුන දෙනා එකතු වීම තමයි ඇසේ ස්පර්ශය කියලා කියන්නේ. දැන් තේරෙනවද මූලික ස්වરૂපේ. එතකොට මේ ඇහැට කනට ශබ්දයක් ඇහෙනකොට සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු. දිවට රසයක් දැනෙනකොට જીවහා ධාතු රස ධාතු જીවහා විඥාන ධාතු. කායට පහර දැනෙනකොට කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. ඔන්න පහ. එතකොට ඔය මට්ටමේදී අපි තෝරා ගන්න ඕන ස්පර්ශ පහක් උතන තියෙනවා. දැන් මනසත් එහෙම මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ඒ මට්ටම. ඒ මට්ටම අපි පැත්තකින් තියෙන මේ රූපේ මට්ටමනේ අපිට ඉස්සෙල්ලා මේක මේ විසඳ ගන්න ඕනේ පටලැවිල්ල. ඒ රූප මට්ටම විසඳුනාට පස්සේ කෙලිම මෙහි නාම ධර්ම විවෘත වෙනවා යාර. මේ පැත්තේ හිර වෙලා ඉන්න තාක්කල් මෙහි පේන්නේ නැහැ. ඒ නිසා මේ භෞතික පැත්ත තුල තියෙන මේ මානසික බන්ධනයේ සංකල්පිත බන්ධනයේ ලිහෙන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙම ලියුණට පස්සේ තමයි නාම පැත්තේ යාට ගවේෂණය කරන්න පරිසරය හැදේ. නිවන උපදින්නේ. දැන් අපි හිතමු දැන් ඔන්න සද්දයක් ඇහෙනකොට ඔන්න මෙතන ටිකක් සියුම් තැනක්. මෙතන හොඳට අල්ලගන්න. සද්දයක් ඇහෙනකොට දැන් දන්නොක් සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු කියලා. දැන් උදාහරණයක් අපි ගමු. උදාහරණයක්. අපි හිතමු බල්ලෙක් බුරන සද්දයක් ඇහෙනවා කියලා හිතමු. උපමාවක්. බල්ලෙක් බුරන සද්දයක් ඇහුනොත් දැන් ඒ බල්ල බුරනකොට ඒ ඒ ධාතු තෙරපීමෙන් ගොඩනැගෙන ශබ්දේ වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි ඇවිල්ලා මොකද්ද වෙන්නේ? කර්ණසංග පටලේ මේ සෝත ධාතුවේ වැදිනවා. එතකොට ශබ්ද මානසිකාරයෙන් සෝත විඥාන ධාතුව හට ගන්නවා එතන. නේ? එතකොට සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු ධාතු තුන එකතු වෙමින් ශබ්ද සංඥාවක් ඇහෙනවද නැද්ද? ශබ්ද සංඥාවක් ඇහෙනවා. දැන් ඇහෙන මට්ටමේ ප්‍රඥප්ති නැහැ. දැන් බල්ලෙක් ඇවිල්ලා කණේ වදින්නේ නැහනේ. ඇවිල්ලා සද්දයන් නෙවදින්නේ. බල්ලෙක් ඇවිල්ලා කණින් අර සද්දෙත් එක්ක ඇවිල්ලා බල්ලා කණින් ඇතුළු වෙන්නේ නැහනේ. ශබ්දයක් නැවිලේ වදින්. එතකොට සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. ඒ ඇහෙන මට්ටමින් ඇහෙන මට්ටම තනි කරන්න. හුදකලා කරන්න. දැන් ඇහෙන මට්ටම දැන් ඇහත් එක්ක සම්බන්ධ කරන්න එපා එතෙන්ට. නාසය, දිව, කය, මනසින් හිතන දෙයත් එක්ක, මනෝ මනසින් මැවෙන ලෝකයක් එක්ක එතෙන්ට ආදේශ කරන්න එපා. දැන් ඇහැයි, කනයි, ශබ්දයයි, චක්කු විඤ්ඤාණයයි තනි කරන්න. තනි කරලා හුදකලා කරලා දකින්න එතන සිද්ධිය. දැන් එතකොට ඇසීම කියන ධර්මතාවයක් තියෙනවා. කනයි ශබ්දය සෝත විඥාන එකතු වුණාම කනේ ස්පර්ශයෙන් ශබ්ද හඳුනන බවක්, ශබ්ද විඳීමක්, ශබ්ද හැඳිනීමක්, ශබ්ද සංචේතන ස්කන්ධ පහ පහළ වෙන්නේ එතන. ඇසීම කියන සුත කියන ධර්මතාවය, සුත කියන කෘත්‍යයක්, සිද්ධියක්. ඇසීම කියන සිද්ධියක් වෙනවා එතන. හැබැයි එහෙම සිද්ධියක් වුණාට ඇහෙන තැන පෙර නොතිබීම කනේ ස්පර් කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණ නිසා කනේ ස්පර්ශයෙන් සිතුවිලි හටගෙන එතනම සමස්තයේම ඇසීම කියන එක ගොඩනැගිලා එතනම සියල්ල බිඳ වැටෙනව නේද? දැන් මෙතන. දැන් මේ ශබ්දයක් ඇහෙනවා. මේ ශබ්දය ඇවිල්ලා මේ ධාතු තෙරපීමේ ශබ්දය ඇවිල්ලා ඔගොල්ලෝ කනේ වදිනවනේ. වැදුනහම මේ ශබ්දය එතනම බිඳ වැටෙනව නේද? බිඳ වැටෙනවා. කනත් බිඳ වැටෙනවා. ශබ්දෙත් බිඳ වැටෙනවා. සෝත විඤ්ඤාණෙත් බිඳ වැටෙනවා. හටගත දැනම. ස්පර්ශයත් බෙද වැටෙනවා. සද්ද සංඥාව, සද්ද සංචේතන සියල්ලම පෙර නොතිබීම හටගෙන. පෙර නොතිබීම හටගෙන, ඉතුරු නැතුවම සියල්ල එතන බිඳ වැටෙනව නේද? ඒ බිඳ වැටෙන මොහොතේ එතන මයික් එකක් තියනවද? එතන හාමුදුර කෙනෙක් ඉන්නවද? එතන මොකක්වත් හිතාගන්න බෑනේ මේ මට්ටමට තනි කරලා ගත්තහම පටිච්ච සමුප්පන්නව එතෙන්ට ඇසීම කියන කෘත්‍යයක් සිද්ධ වෙනවා පෙර නොතිබීම හටගන්නේ පටිච්ච සමුප්පන්නව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා පටිච්චසමුප්පන්නව. එච්චරයි වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහැ එතන ඒ මට්ටමේ ඔබට ඇසීමත් එක්ක රූපම ඇවිල්ලා තියෙනවා. දැන් මම කියව මනසේ දෙවෙනි අවස්ථාව තමයි ඇහෙන දේට අනුව කල්පනා කරලා මනසින් චිත්‍ර රූප හදාගෙන එළියට යන්නේ. ඒ මට්ටම නෑ තාම. තාම ඇහෙන මට්ටමේ ඔබට බල්ලේ පුරනකොට බල්ලෙක් ඉන්නවද? ඇහෙන මට්ටමේ ඇහෙන මට්ටමේ බල්ලෙක් හට ගෙනව නෑ ඉපදිලාම නෑ හමු වෙලාම නෑ උදා වෙලාම නෑ ඇසීමේ කෘත්‍යයක් විතරයි පරිසම්පන්න. එතෙන්ට මුළු ජීවිතේම එතෙන්ට ලබු කරගන්න. එතෙන්ට එකතු කරගන්න. එතන එතන තමයි සමස්තේම තියෙන්නේ කියලා බලන්න. මුකුත් නෑ එතකොට. ආ නැෂේ නැතන. ඇසෙන තැන පෙර නොතිබීම සබ්දයක් හටගත් ඉතුරු නැතුවම නිරෝධයට කිය. දැන් ඒ ඇහැ කන දිව නාසය දිව කය මන කියන ඒවා සම්බන්ධය අර ආයතනේ තනි කරලා ගන්න ඕන. ආයතනත් එක්ක අනිත් ආයතන එකතු වෙලා කතාව ගෙතුවොත් අතන තෝරගන්න බැරි වෙනවා. මානසික සංකල්පිත චිත්‍ර රූප හදලා ඒක මානසික අතීත දත්ත මතකයන් තොරතුරු අවදි කරගෙන ඒක කියව ගන්න කිව්වොත් වැඩි අවුල් වෙනවා. මොකද අතන කියන සිද්ධිය තෝර පටිසමුපන්න සිද්ධිය තෝරගන්න බැරි වෙනවා. එතකොට දැන් ඔන්න බල්ලෙක් බුරනකොට ශබ්දයක් ඇහිලා නිරුද්ධ වුණා. දැන් ඔන්න මනසේ යන තොරතුරු හොයාගෙන දැන් ශබ්දයේත් එක්ක ඒ ශබ්දයට ඇවිත් මොකද්ද ඒ ශබ්ද කියලා දැන් බලන්න යනවා. බලනකොටම අතීත තොරතුරුෙන් බල්ලෙක් මොකටද මැවිලා පේනවද? දැන් ඒ අවස්ථාව මොකද්ද? කනද මනසද? ආන මන ධම්ම පරිච්ඡ මනෝ විඥාන මට්ටම. දැන් මනසට පේන්නේ මොකද්ද? බල්ලෙක් මැවිලා පේනවා. ඒ බල්ලෙක්නේ බිරුවේ ඒ shabdයට අදාළ සංඥාව මනසේ තොරතුරු ටික තියෙනවා ඒ තොරතුරු ටික ගත්තේ කොහෙන්ද අතීතාවර්ජණයෙන් ඇදලා ගත්තේ ඒ ටික මොකද ඒ අතීතාවර්ජණයෙන් බල්ලගේ වර්ණය හැදේනෝ සද්දේනෝ ගන්ධේනෝ එයාගේ ස්පර්ශය ලැබලා තියෙනවා ඒක ඒ සංඥා ටික එනවා එයා සම්බන්ධව තොරතුරු ටික සිතින් මවලා ගන්න ටික සමස්තේම සංඥා ජාලයක් එක රූප ගොඩාක් නැවෙනවා ඇතුලේ අදහස් ගොඩාක් එනවා. ඒ ඔක්කොම මොනවද? පෙර දත්ත, පෙර මතකය, පෙර තොරතුරු, අතීත ආවර්ජනය. හැබැයි ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ සෝත විඥාන මට්ටමේද, මනදම පරිච්ඡ මනෝ විඥාන මට්ටමේද? මනෝ විඥාන මට්ටමේ මවාගත්ත, සිහි කරගත්ත, චිත්ත රූප මට්ටමින් හදාගත්ත තොරතුරු ටික නේද? දැන් ඔන්න දැන් කණේ මට්ටමට බල්ල බල්ල හිටියද? බල්ල හමු වුණේම නෑ මේ මට්ටමේ. ඒ මට්ටමේ ශූන්‍යයි. ඒ මට්ටම ශූන්‍යයි. ඒ මට්ටමේ බල්ලෙක් හටගෙනම නැහැ. දැන් ওই පේන බල්ල හදාගත්තේ කොහෙන්ද? පෙර සංඥාවෙන් අතීත ආවර්ජනයකින් ගත්තේ. දැන් ওই මනසට බල්ලෙක් පේනකොට ඒ පේන්නේ අර බුරපු බල්ලද? බුරපු බල්ල නෙවෙයි පේන්නේ. බුරපු බල්ල අපිට හමු වෙන්නේ නැහැනේ සද්දයන්නේ. ওই මනසින් මැවුනා උතන. මවාගත් එක එළිය බල්ලා නෙමෙයි තමන්ගේම තමන් අතීත දත් වලින් සංස්කරණය කරගත්ත නේද ඇතුලේ. තමන්ගේම තමන්ගේ නිර්මාණය ඒක. තමන් හදාගත්ත ලෝකයක, තමන්ගේ සංස්කරණය ඒක, තමන්ගේ නිෂ්පාදනය ඒක. අර දත්තය ටික අරගෙන එළියෙන් දත්ත ටික ගත්තා. ඒ දත්තට සාපේක්ෂව අතීත දත්ත ටික ගත්තා. දත්ත ටික එකතු කරගෙන නිෂ්පාදනය කරා ඇතුලේ බල්ලෙක් හදාගත්තා. නිර්මාණය කරගත්තා. දැන් තමන් හදාගත්ත ලෝකේ නේද දකින්නේ. ඇත්තටම සැබෑ ලෝකෙට දකින්නේ තමන් හදාගත්ත ලෝකයක්ද? තමන් හදාගත්ත මනෝලෝකෙන් හදාගත්ත ලෝකේ තමයි දැන් දකින්නේ. දැන් ওই ඇත්ත ලෝකෙද සිහින ලෝකයක්ද? සිහින ලෝකේ තමයි දැන් දකින්නේ. දැන් ওই මනසට පේන එක හීනෙන් බලන වගේ එකක් තියෙන. හීනයක් වගේ ඔය පේන එක ඇත්ත ලෝකේ නෙමෙයි. එතකොට අපි හැම මොහොතකම අපට මනසේ හීනයක් නේද පෙන්වන්නේ. සැබෑ ලෝකේ අපට පෙන්වන්නේ. සැබෑ ලෝකේ ශූන්‍යයි. සැබෑ ලෝකේ නිරෝධයි. අපට හැම මොහොතක ඕන දැන් හීනේ හදාගත්තා. හීනේ දැන් හීනෙන් මොකද්ද පේන්නේ? බල්ලෙක් පේන්නේ හීනේ. දැන් ඒ හදා ඒ ඒ ආරම්භණයට අනුව තොරතුරු හිතින්ම වාගෙන දැන් ඔන්න මනසින් දැන් හීනේ දකින්නෝ දැන්. දැන් මේ හීනේ දකින්න නිින්දෙන්ද ඇහැ අරගෙනද? ඇහැ අරගෙන දකින්න හීනයක් ගැන මේ කියන්නේ. හොඳ නිින්දෙන් දකින්න එක නෙමෙයි මේ කියන්නේ. අ නිින්දෙන් දකින්න හීනේ වගේම එකක් තමයි ওই පේන්නේ දැන් මනසට. දැන් ওই මනසේ පේන බල්ලා මනසට මැවෙන රූපය මේක එතකොට ආයතන දෙකක කෘත්‍යයක් තියෙනවා. ඇසීම සහ මනසින් අතීත ආවර්ජනය කළ මනෝ මන ආයතනය. එතකොට සෝත ආයතනේ මන ආයතනේ අතර සිද්ධිය නේද ඔය කෘත්‍ය නේද සිද්ධ වෙන්නේ සංසිද්ධිය. එතකොට ඇසීමේ කෘත්‍යයක් තියෙනවා. ඒ ඇසීමේ කෘත්‍යයට අනුව මනසේ අතීත ආවර්ජනය කළ මනසින් මවාගත්ත ලෝකයක් තියෙනවා. ඇසීම සහ මනසින් මවාගත්ත ලෝක. ඇසෙන තැන බල්ලෙක් හටගෙන නෑ පින්වත්නි. මනසින් ওই පෙන්නන තැන බල්ලෙක් හටගෙනම නැහැ. හමු වෙලාම නැහැ. හැබැයි ඇහෙන බවක් වෙනවා. මනසේ ඊට අනුව දත්ත අතීතයෙන් මැවිල මනසේ මැවෙන බවක් වෙනවා. එතකොට අපිට ඇහෙන බවවත් මනසේ මැවෙන බවවත් අපිට ඇඟිලි ගහන දෙයක් නෑ මේ දෙකට. මේ දෙක හැම වෙන්න අරින්න. ඒ දෙක මැදි ඒකට මැදිහත් වෙන්න එපා. ඒ දෙකේ ඒකේ විදිහටම වෙන්න අරින්න. ඇහෙන බව අපිට නවත්තන්න බෑනේ. ඇහෙන දෙයට අනුව මනසේ දාගත්ත තොරතුරු ටික සිහිපත් වෙන එක නවත්තන්න ඕනෙත් නෑනේ. ඒක අපේ මනසේ අපි මනස ප්‍රෝග්‍රෑම් වෙච්ච විදියනේ. අපි චූඩා කාලේ මේ සද්දයට අනුව ග්‍රහණය කරගත්ත දත්ත මතකයන් ටික අපේ මනසේ තියෙනවා. ඒ සද්දේ එනකොට මේ මනසේ මේ තොරතුරු ටික පෙන්වන විදියට තමයි මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. ඒ විදිහට තමයි සකස් වෙලා තියෙන එක තමයි ස්වභාව සිද්ධිය. දැන් ඒක අපිට වෙනස් කරන්න ඕනේ නැහැ. ඇහෙන්න ඇහෙනකොට ඇහෙන්න අරින්න. මනසේ නැවෙනකොට නැවෙන්න අරින්න. ඒ දෙකට මොකුත් කරන්න දෙයක් නැහැ. ඔතන සිද්ධියක් තියෙන තෝරගන්න. ඒ තමයි ඇහෙන තැනවත්, මනසේ මැවෙන තැනවත් බල්ලෙක් හටගෙනම නෑ ඇත්තම කතාව ඕක. හමු වෙලාම නෑ, ඉපදිලාම නෑ. හැබැයි ඇහෙනවා පටිච්චසමුප්පන්න වේක නිරෝධයට යනවා. මනසේ නැවෙනවා. නැවෙන තැනත් බල්ලෙක් ඒ විදිහටම ආයේ පන පන පොවල මැවන්නේ පින්වත් විඥානේ. Taman විඥානේ මේ බොරු බල්ලෙක්, ෆේක් බල්ලෙක්, ව්‍යාජ බල්ලෙක්. ඒ කියන්නේ පල්ලෙක් එතන ඇත්තටම නැහැ මානසින් මවල දෙන එකක් බොරු රූපයක් තියෙන. ඒක තමයි උපාදාය රූපය කියලා. ඒ ඒ ඒ විදිහටම අර අර ඇත්තටම බල්ලෙක් ඉන්නවා වගේ පන පොල මනස මවල පෙන්නනවා Tamanට. ඇත්තටම කිසිම අඩුවක් නැහැ මේ මැවිල්ලේ. ඒ විදිහටම මවල පෙන්නනවා. හැබැයි එතන බල්ලෙක් තියා බලු පුළුටක්වත් නැහැ එතන. එහෙම දෙයක් එතන හටගෙනම නැහැ. හැබැයි ඒ විදිහටම මනසේ චිත්‍රණය කරලා පෙන්නනවා. ඒ විදිහටම ඇත්ත මවල පෙන්නනවා හිත. ඒ විඥානයේ හැටි. මායාවේ හැටි. හැබැයි මනසට පේන තැන බල්ලෙක් හටගෙනම නැහැ. ඉපදිලාම නොයි පේන්නේ හීනයක්. එතකොට ඇහෙන තැනවත් මනසේ මැවෙන තැනවත් බල්ලෙක් හටගෙනව නැති බවයි පින්වත්. ඒක දැනෙන්න ඕනේ නුවණට. ඒක දැනෙන්නේ නුවණට, ඥානෙට. ඒක අවදියක්. ඒක ඥානයක්. එතකොට එයා ඇහෙන තැනකටවත් මනසේ මැවෙන තැනටවත් ප්‍රශ්නයක් නෑ. එයා ඇහෙනවා. ඊට අනුව දත්ත මනසේ අවදි වෙනවා. ඊට ඒ දත්ත පරිහරණය කරනවා, දැනගන්නවා. හැබැයි එයාට නුවණක් තියෙන්න ඕන. ඇහෙන තැනවත් මනසේ මැවෙන තැනවත් බල්ලෙක් හටගෙනම නෑ, හමු වෙලාම නෑ, ඉපදිලාම නෑ මෙන්න මේක නුවණට දැනෙන්න ඕන එකක්. ඒ දැනීමට අවදි වෙලා අර සාපේක්ෂ සත්‍ය තුල එයාට ජීවත් වෙන්න පුළුවන්. එතකොට බල්ලෙක් ඇහි සද්ද ඇහෙනවා මැවෙනවා එළිය බල්ලෙක් කෑ ගහනවා කියලා කියනවා සාපේක්ෂ සත්‍ය පරිහරණය කරනවා එයා. හැබැයි নিরপেক্ষකත්වයේ තුල යථාර්ථය තමයි ඇහෙන තැනත් මනසේ මැවෙන තැනත් හමු වෙලාම නෑ බල්ලෙක් හටගෙනම නෑ. ওই මනසේ මැවෙන එක පින්වත් යාර මිරිඟු රූපේ වගේ. දැන් අර පාරේ දවල් 12ට විතර යනකොට වතුර වගේ පේනවා. හැබැයි වතුර වගේ පේනකොට වතුර තියෙනවද එතන? වතුර බින්දුවක්වත් නැහැ. එතකොට ඔතන තියෙයි කියලා රැවටුනොත් මොකද වෙන්නේ? දුවන්නේ නැද්ද වතුර බොන්නේ දෙන්න? සත්තු දුවනෝනේ. හැබැයි ඒ සත්තුන්ට කවදාක වතුර හම්බෙනවද? වතුර පොදක්වත් හම්බෙන්නේ නැහැ. ඇයි ඕක වතුර වගේ පේන මිරිඟුවක් ඕක බොරුවක් නෙ පේන්නේ. ඇත්තක් නෙවෙයි. ඒ වගේම බොරුවක් තමයි හිතට මැවෙන බල්ලා. අර සද්ද ඇහෙනකොට මනසින් මැවෙනවනේ ඒක රූපයක්. ඒ රූපේ අර මිරිඟුව වගේ එකක්. ඒ වගේ බොරුවක්. ඔන්න ඔතන එතකොට දැන් මිරිඟුව කියලා දැන් දන්න කෙනෙක් ඉන්නවා යනකොට පාරේ දකිනකොට මිරිඟුව දකිනවා හැබැයි කෙනෙක් දන්නව නුවණැති කෙනා දන්න ওই වතුර වගේ පෙනුනට ඇත්තටම වතුර නැහැ උතර වතුර නැහැ ওই බොරුවක් පේන මිරිඟුව ඉතින් ඒ කෙනා දුවයිද වතුර බොන්න ඒ කෙනා දුවන්නේ හැබැයි ඒක පිළි නොගන්න කෙනා පේන දේ පේන එයා වතුර බොන්න දුවනවා එයා වෙහෙසටපත් වෙනවා දුකටපත් වෙන්නේ නැද්ද එයා එයා දුකට, වෙහෙසට, පීඩාවට ඒක අතහැරියේ නැතොත් එයා මරණය හෝ මරණය සමාන දුකකටපත් වෙනවා. අරක මිරුවා කියලා අවබෝධ කරගන්න. මොකද ඒක පේනකොට ඊට එතෙන්ට ගියාම ඊට හැයින් පේනවා. ඊට පස්සේ එතෙන්ට දුවන. එතෙන් ගියාම ඊට හැයින් පේනවා ඒක. එතෙන්ට දුවන. කවදාකවත් එයාට වතුර හම්බෙන්නේ නැහැ. අපි සංසාරේ ආවේ අර මිරුවා පස්සේ ගියපු මුවා වගේ. මිරිඟුව පස්සේ මුව යන මුවාට කවදාකවත් ඔක වතුර නැහැ කියලා අවබෝධ වෙන්නේ. ඒ අවබෝධ වෙනකම් මිරිඟුව පස්සේ උදුවන. අපි සංසාරේ මිරිගුවක් පස්සේ තමයි මේ දුවලා තියෙන්නේ. දැන් මේ ජීවිතෙත් මිරිගු ටිකක් හදාගෙන ඉතින් දුවනවා. ඉතින් මේ කවදාකවත් ඉතින් ওই මනසට පේන දේ දිනා ගන්න බෑ. සැබෑ වෙන්නේ නෑ ඕක. ඇත්ත වෙන්නේ නෑ කවදාවත්. ඇත්ත ඔය දිවිල්ල නතර වෙන්නේ මේ මනසට පේන එක අවබෝධ වෙච්ච දවසටයි. අවබෝධ වෙච්ච දවසට උන දිවිල්ල නතර කරනවා. වැඩක් නෑ මේ බොරු වැඩක් නේ කරලා තියෙන්නේ කියලා. මේකේ තේරුමක් නැහැ මේ අපට මනසට පේන දේ කවදාකවත් හැබෑ කරගන්න බෑ ඔය මිරිගුවක් නේ පේන්නේ හීනයක් නේ ඔය හීනේ හැබෑ වෙන්නේ නැහැ කවදාකවත් ඕක හීනයක් බා අන්න හීනයක් බව මිරිගුවක් බව දැක්ක දවසට හරියට මේක හඳුනාගත්ත වෙනවා අන්න එදාට දිවිල්ල නතර වෙනවා. සසර නතර වෙන්නේ එහෙමයි. ඒක එතකොට බලන්නේ සසර නතර වෙන්නේ Tamanට අවබෝධ වුණාමයිනේ. සත්‍ය දැක්කහමයි නතර වෙන්නේ. සත්‍ය නොදකිනකම්ම අර මුවා මිරිඟුව පස්සේ දිව්ව වගේ අපිත් මේ මනසට පේන දේවල් පස්සේ ඇත්ත කරගෙන දුවනවා. ඒව ලබා ගන්න දුන්නු. කවදාකවත් හමු වෙන්නේ අපට මනසට පේන දේක් කවදාකවත් එළියේ යථාර්ථයක් වෙලා නැහැ පින්වත්. කිසිම කෙනෙකුට මේ මනසේ නැවෙන ලෝකය අපි එහෙම සාපේක්ෂව හිතලා ඉලක්ක හදාගෙන යනෝ සම්මතේ ඒක වෙනම කතාවක්. ඒ සම්මතේ ඒක කරන්න ඕන. එහෙම නැතුව අපිට ජීවත් වෙන්න බෑ සම්මතේ සත්‍යයක් තියෙනවා. ඒ බොරුව දැනගෙන ඒ සම්මත සත්‍යයට අනුව ජීවත් වෙනවා ඒ සම්මතය තුල සාපේක්ෂය තුල කම්පනයක් නැතුව. දැන් දැන් ඔයගොල්ලෝ දැන් ගෙදර දැන් ගෙදර යනකොට දැන් ඔයගොල්ලෝ හිතාගෙන ගෙදර අහේ තියෙනවා. දැන් හාමුදුරුවෝ ගෙදර කියන්නේ දැන් එහි මිරිගුවක් නේ. එහි ගිහිල්ලා වැඩක් නෑ. දැන් ඒකෝට දැන් මේ බොරුවක් නේ ගෙදර යනවා කියන කතාව. දැන් එහෙම නෝ කියලා හිතන ගෙදර නොගින් ඉන්නවද? එහෙම වෙන්නේ නෑනේ. දැන් ගෙදර යනවා යනවා කියන එකත් මනසින් හදාගෙන නේද යන්නේ? මනසින් සංකල්පිතව හදාගෙන යන්නේ. ඒ හදාගන්න දේ අන්න බලන්න මනසින් හදාගෙන සංකල්පිතව හදාගෙන යන්නේ. එතකොට බලන්න අන්න ඒක මනසින් Taman තෝර ගන්න ඕන. වටහා ගන්න ඕන. එතකොට ඒක තෝරගෙන අර සාපේක්ෂ සත්‍යය තුල එයා ඒ ගමන යනවා. gedara යනවා. හැබැයි gedara යනවයි කියන එක gedara යනවයි කියන එක එයා යන්නේ ඇත්ත කරගෙනද එහෙම නැත්නම් අර මිනුගුවක් බව බොරුවක් මිහිණියක් බව දැනගෙනද? එතකොට දැනගෙන ගියාට දැනගෙන සාපේක්ෂ සත්‍යය තුළ ඒක දැනගෙන සාපේක්ෂ සත්‍යයක් බව දැනගෙන ඒක ඇත්ත කරගෙන ගෙදර යනවා. හැබැයි ඔබට ගෙදර ගියාට ගෙදර හම්බ වෙනවද? ගේ ඉස්සරහට ගියාම මෙහෙ ගේ හම්බ වෙනවද? මේ අපේ ගෙදර නේ කියලා ගේ හම්බ වෙනවද? මේ ඇහැ දන්නවද මේක ගේ කියලා? ගේ කියනවද මේ ඔබේ ගේ කියලා? නෑනේ. එහෙනම් ගෙදර හම්බ වෙලා නැහැ නේද ගෙදර ගියාට. එතකොට දැන් එහි ගේ තියලා මෙහෙන් හිතාගෙන නේද මනසින් එහි ගේ මෙහෙන් මනසින් හදාගත්ත ගේ හදාගත්ත ගේ අහි තියෙන්නේ කියලා හිතාගෙන හදාගෙන ගියේ ගියාට හම්බුණාට හම්බ වෙන්නේ නැහැ. ගේ ඇතුළටත් ගිහලා දොරත් වහගන්න. ඒත් ගේ හම්බ වෙන්නේ නැහැ. එතකොට මනසින් හදාගත්ත ගයක් නේද ඒක? එතකොට අපට භෞතිකින්වත් මනෝමයෙන්වත් ගේ හටගෙනව නැහැ. හැබැයි ගෙදර ගිහිල්ලා ජීවත් වෙනවා. අන්නේ ඒකයි සම්මතයේ අපි සාපේක්ෂ සත්‍ය තුල ඉන්නවා. හැබැයි සාපේක්ෂ සත්‍ය තුල යථාර්ථය දැකගෙන. එතකොට ගෙදර ගිහිල්ලා ඒ ගෙදර ජීවත් වෙනව නඩත්තු කරගෙන ජීවත් වෙනව ඒ සාපේක්ෂ සත්‍ය තුල ඒ විදිහටම අර සම්මතේ ජීවත් වෙනවා. හැබැයි ඔබගේ ඇතුලෙන් ඔබට එළියෙන්වත් මනෝමයෙන්වත් ගේ හමු වෙලාම නැහැ හටගෙනම නැහැ. ඒක අවදියක්, ඒක ඥානයක්, ඒක නුවණක්. හැබැයි මේ නුවණ ඇති කරගෙන සම්මතේ සාපේක්ෂ සත්‍ය තුල ඉන්නවා. හැබැයි එතකොට අර සාප්මිය සාපේක්ෂ ලෝකයේ තුල ඔබට කම්පනයක්, චලනයක්, දුකක්, වෙහෙසක්, විඩාවක්, බරක් හිතට නැහැ. අන්න එතකොට එතකොට ඔබට ගේ අහිමි වෙලාද ඇත්තටම සම්මතෙන් ගේ අහිමි වෙලක් නැහැ. සම්මතයේ ගෙදර ගිහිල්ලා ජීවත් වෙනවා. හැබැයි ඔබට ගෙදර බරක් වෙලා නැහැ. ගෙදර ඔබේ මනසට වෙහෙසක් විඩාවක් නැහැ. ගෙදර ගියයි කියලා ඔබට ඒක මහා පීඩනයක් වෙහෙසක් දුකක් නෑ ඔබට දුක නිර්මාණය වෙන්නේ නෑ දුක නිර්මාණය වෙන්න හේතුව නිරුද්ධ වෙලා තියෙන තණ්හාව දුරු වෙලා අන්න එතකොට ගේ පරිහරණය වෙනවා ඔබට මනසින් ගේ අතහැරලා තියෙනවා අන්න එහෙම මනසින් අතහැරලා ඥාණයෙන් ඒක අතහැරලා ජීවිතාන්තය දක්වා ගේ පරිහරණය කරන ක්‍රමයක් තියෙනවා සම්මතයේ සියල්ල අතහැරලා මැරෙන ගම්ම ඒවා පරිහරණය කර නඩත්තු කරමින් පරිහරණය කරන විද්‍යාවක් තියෙනවා එතකොට ඔබට අතහැරලා කියන්නේ ඔබේ මුදල් වලට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔබේ දීපල වලට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔබේ වත්කම් වලට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. ඒක ඒ විදිහටම භුක්ති විඳිනවා. ඒ විදිහටම මරණකම් මේව පරිහරණයක් කරනවා. හැබැයි ඔබ ඒවෙන් සම්පූර්ණයෙන් මිදිලා ඉන්නේ. අන්න එහෙම මිදිලා ඒව ජීවිතාන්තය දක්වා පරිහරණය නඩත්තු කරමින් පරිහරණය කරන ඒව Tamanට බරක් වෙහසක් විඩාවක් නැති වෙන විදිහට දුකක් නූපදින විදිහට ඒ සමස්තේම පරිහරණය කරන විද්‍යාවක් තියෙනවා. අන්න ඒක තමයි බුදුදහමෙන් අපි තෝරා ගන්න ඕනේ. එතකොට හරි සරලයි. සහැල්ලුයි. කිසිම බරක් වෙහසක් නැහැ. එතකොට දැන් බලන්න අර ඇසීම කියන තැන මේ එක තැනකින් මේක තෝරලා දෙන්න මම උත්සාහවත් වෙන්නේ. ඊට පස්සේ ආයතන හයතම ඔයගොල්ලෝ ගලප ගන්නවා. දැන් බල්ලෙක් බුරන තැන ඇසෙන තැන ඇසෙන බවක් තියෙනවා. ඒ ඇසෙන බවත් එක්ක මනසේ මැවෙන බවක් තියෙනවා. ඇසෙන බවට අනුව මැවෙන බව. එතකොට ඇහෙන තැන බල්ලෙක් හටගෙනම නැහැ කියන එක ඔබට වැටහෙන්න ඕන ධාතු ධාතුවේ ගැටලා තියෙන්නේ. ඒ ආරම්මණයට අනුව අතීත පෙරදත්ත අවදි වෙලා තියෙනවා. පෙරදත්ත අවදි වීම මත මනසේ මැවෙන බවක් තියෙනවා. එතකොට ওই මනසේ මැවෙනකොට අර කන කනට මොකද්ද වෙලා තියෙන්නේ? නිරෝධයි නේද? ශබ්ද නිරෝධයි නේද? විඥානේ සෝත විඥානේ නිරෝධයි. සමස්තේම නිරෝධ වෙලා නේද? මනසේ මනෝ රූප චිත රූප මැවෙන්නේ. එතකොට ආය අර කන ගැන කතා කරන්න බෑ. ශබ්ද ගැන කතා කරන්න බෑ. භෞතිකයත් එක්ක තියෙන සම්බන්ධය නෙමෙයි දැන් තියෙන්නේ මනස මනෝලෝකයත් එක්ක තියෙන සම්බන්ධය දැන් තියෙන්නේ. භෞතික සම්බන්ධතාවයේ නිරෝධ වෙලා නේද? මනදම පටිච්ච මනෝවිඥාන මට්ටමින් අතීත ඇසුරක් නේද තියෙන්නේ. මනසට බල්ලම ඇවෙනකොට ආ එතකොට අතීත ඇසුරක් තියෙනවා. හැබැයි මේ අතීත ඇසුරත් එක්ක මනසට මැවෙන තැන මැවෙන බව ඇත්තයි. මැවෙන බව මකන්න යන්න එපා. ඒක එහෙම වෙන්න අරින්න, පේන්න අරින්න. නුවණින් දැනගන්න. ඒ පේන තැන පේන දේ හටගෙනම නෑ කියලා. එතකොට මනසට මැවෙන එකත් ප්‍රශ්නයක්ද එතකොට? මොනව මැවුනත් ප්‍රශ්නයක්ද? මොනව හිතට මැවිලත් ඒ මැවෙන කිසිම දෙයක් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නෙවෙයි. හේතුව මොකද? මැවෙන දේ එතන හටගෙනම නැති බවට නුවණක් තියෙන නිසා. ඇහෙන තැනත් බල්ලා හමු වෙලා නැහැ. මැවෙන තැනත් බල්ලා හමු වෙලා නැහැ. එහෙනම් අනුපාද. එතකොට අපි බල්ලෙක් එතකොට බල්ලෙක් කියලා අපි සම්මතයෙන් හදාගෙන දැන් ඒ බල්ලා බුරනවා කියන සම්මතේ අපි පරිහරණය කරනවා. එතකොට බල්ලා බුරන උ බඩගිනි වෙලා ඇති කියලා උට කන ටිකක් ගේන්න දෙනවා. එතකොට ඒ සම්මතයේ කටයුතු කිරීම බල්ලෙක් ඇති බවට දැන් ඒ සිද්ධිය තෝරගන්නව ඇතුලින් තෝරාගෙන බල්ලෙක් ඇති බවට හිතාගෙන ඒ බල්ලට ඇති බවට හිතලා චින්තනය කරලා කරන්න බැරිද සාපේක්ෂව හිතන්න බැරිද හිතන්න පුළුවන් එතකොට මේ සාපේක්ෂව හිතන සියලු දේවල් වලට වටිනාකම නැහැ හිතේ අර නයා පරිහරණය කරනවා හැබැයි නයාගේ දල කඩලා තියෙන්නේ ණයාට ණයාගේ විෂ නැ විෂ නැති කරලා ණයා අල්ලනවා ණයා නටවනවා ඒ නොඑක් විදිහට ණය පරිහර ණය දෙක ජීවත් වෙනවා හැබැයි ණයාගේ විෂ නැති කරලා විෂ කඩලා දල කඩලා අන්න ඒ වගේ දැන් මේ සම්මතයේ යමක් ඇති බවට හිතාගෙන සම්මතයේ කටයුතු කරන සාපේක්ෂව හිතලා නමුත් ඒවෙන් අර තණ්හා දිට්ඨි මාන කියන අකුසලී ගොඩ නැගෙන්නේ නැහැ මොකද මෙතන හටගෙනම නැති බව අනුපාද නිරෝධේ ප්‍රත්‍යක්ෂ නිසා අන්න එතකොට පින්වත්නි ඇහෙන තැනත් නැවෙන තැනත් සත්‍ය තෝරගන්න ඕන. දැන් ඔන්න බලන්න ඔතන ඔන්න තා සිද්ධියක් කියන ගැඹුරුම කතාවක්. බලන්න මේක ඔබට දැනෙනවද කියලා. දැන් අපි හදාගත්තනේ ඇහෙන තැන සහ මනසේ මැවෙන තැන කියලා එකක් හදාගත්ත නේද? කනයි ශබ්දයයි සෝත විඥානය මෙහෙම සිද්ධියක් කෘත්‍යයක් මෙතන සිද්ධ වෙනවා. ඊට පස්සේ මනසයි අරමුණුයි මනෝවිඥානය ටික මනෝමය මට්ටමේ සිද්ධ වෙනවා කියලා අපි එකක් මනසින් අපි මේ තැන් දෙකක් ආයතන දෙක කෘත්‍යයක් අපි තෝරගත්තා. දැන් ওই ආයතන දෙක කොහෙද තියෙන්නේ? කන තියෙන්නේ කොහෙද? කන තියෙන්නේත් මනසින් හදාගත්ත චිත්‍රයක් නේද? ශබ්දේ කනින්ම හදාගත්ත. ඒ ඒ ඇහිම කියන එකක් සිද්ධ වෙනවා. දැන් මේ ඇහෙන තැන කනට කනයි ශබ්දයයි සෝත විඥානය කියලා හිතාගත්තේ කනෙන්ද හිතෙන්ද? ඒත් හිතින්මනේ හදාගත්තේ. ඒතකොට කන තියෙන්නේ කොහෙද? හිතේනේ. ඒ ශබ්දයක් මෙහෙ තියෙනවයි කියලා හිතන්නේ කොහෙන්ද? හිතමයි. ඒතකොට සෝත විඥානය කියන්නේ මෙතනයි තියෙන්නේ කියලා හිතාගත්ත ඒ තියෙන්නේත් ඒක තියෙන්නේ කොහෙද? එතකොට මෙහි සම්බන්ධයක් ඇත්තෙම නෑ නේද? අපි එහෙට අපි එහෙට මැදිහත් බවක් ඇත්තෙම නෑ. මැදිහත් වෙලාම නෑ. අපේ චින්තන පරාසයෙන් එහා සිද්ධියක් වෙලා තියෙනවා අපි දන්නේ නැහැ. අන්න එච්චරට කන අනාත්මයි. එච්චරට සද්දේ අනාත්මයි. එච්චරට සෝත විඥානය අනාත්මය අපට අයිතිම නෑ එතන. අපට මැදිහත් වෙන්නම බෑ මේ මට්ටම. දැන් පේනවද බුදුරජාන් වහන්සේ කනේ අනාත්මය පෙන්නපු හැටි. කන කියන එක අපට අයිතිම නෑ. මැදිහත් වෙන්නම බෑ. අපට අයිතිම නැති ස්වરૂපයක්. ඒ තරම් අනාත්මයි, ඒ තරම් මහා ශූන්‍ය. ශූන්‍යයි කන. සෝතං ශූන්‍යෝ, චක්කුං ශූන්‍යෝ, සෝතං ශූන්‍යෝ, ගහනං ශූන්‍යෝ, ජීවහා ශූන්‍යෝ, කායං ශූන්‍යෝ. මේ ශූන්‍යයි කියලා පෙන්වන්නේ යන්තුවට. ඒක මහා ශුන්‍යක විහරණය. මහා ශුන්‍යක චේතෝ විමුක්තිය. ඒක ටිකක් අතිශය ගැඹුරු. මොකද තීන දේය Tamanට අනුපාද වෙනවා. කනහට කන කියන එක හමු වෙන්නේ නැතුව යනවා ඊට පස්සේ. අන්න එහෙමයි ආයතන කන Nirodhe දැක්ක නේද? ඒ විදිහට ආයතන හයෙම Nirodhe දකින්න ඕන. ආයතන Nirodho නිබ්බාන. අන්න ඒ විදිහට ඇහි Nirodhe දකින්න ඕන. කනේ Nirodhe, නාසයේ, දිවේ, කයේ මේ ආයතන හයේම අනුපාද Nirodhe ප්‍රත්‍යක්ෂ වුණොත් අර බුදුරජාන් වහන්සේ පණිවිඩයේ පාරිශුද්ධ විදියට දැයෙනවා. එතකොට මේ කිසි දෙයක් හටගෙනම නෑ අනුපාදයි. එතකොට බලන්නේ මේ සමස්ත ජීවය එතකොට කියන්න වෙන්නේ මම ඉපදිලා නෑනේ කියයි. මම ඉපදිලා නෑනේ. ඒ ඉපදිලායි කියලා ඒක හිතන් ඉන්න ගන්න තියෙන්නේ. සංකල්පිතෝ මනසින් අපි දැන් ඉපදිලා ඉන්නවා කියලා හිතාගෙන ඒ නිසා ජරා මරණත් හිතින්ම හදාගෙන තියෙන්නේ. එතකොට මේ හිතින් හදාගත්ත දුකන්නේ තියෙන්නේ. අන්න ඒක තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඇත්තම කිය කතාව තමයි අපි ඉපදිලා නැහැ වෙනවා. අපි ඉපදිලා නැහැ. අපි ඉපදිලායි කියලා හිතන් ඉන්නෝ ඒ නිසා ඉපදිච්ච කෙනා වයසට යනවා, දිරනවා, මැරෙනවා. දැන් ওই කතාව පිළිගන්න පුළුවන්? ඕක සම්මතයේ ওই කතාව පිළිගන්නේ නැහැ පින්නත්. ඕක මේ සම්මත පිළිගැනීමට සම්පූර්ණ පටහැනි ඕක මහා ආందోලනාත්මක ප්‍රකාශයක් ඕක. ඕක මේ සම්මතයේ සාසවත දෘෂ්ටිය තුර හිර වෙච්ච අසුතවත් පුතර්ජණයට ওই කතාව කියන්න බෑ. එයා ගැටෙනවා. ඉපදිලා නැහැ කියන්නේ කොහොමද? මේ පේන්න තියෙද්දි මේ එහෙම ඒ කතා කරන්නේ දෘෂ්ටියෙන් කතා කරන්නේ. අර දෘෂ්ටියෙන් ආවේශ වෙලා වගේ කතා කරන්නේ. නමුත් අර ඒක නුවණට දැනෙන දෙයක් පින්වත් ඇත්තම කතාව නුවණට අපි මේක දැක්කු ධර්මයේ දැක්කොත් ඔබ තේරුම් ගන්නේ මම ඉපදිලා නැහැ කියලා. ඉපදිලා නැත්තම් මට ජරාව හමු වෙන්නෙත් නැහැ. මරණය හම්බ වෙන. අන්න එහෙම මේ ජීවත් වෙලා හිටියේදීම අජරාමර වෙන ධමයක් මේක. මේ ජීවත් වෙලා හිටියේදීම තමන් අජාත අජර අජරාමර බවටපත් වෙන. ඒ කියන්නේ ඉපදිලා නැහැ, දිරන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මරණයටපත් වෙන. මේ ජීවත් වෙලා ඉඳීදී ආයතන පරිහරණයේදීම අජරාමර වීම ධර්මතාවයක්. ඒක නුවණටයි දැනෙන්නේ. ඒක අතිශය ගැඹුරුයි. එතකොට මනසට නැවෙන තැනක් පින්වත්නි අපි මනසින් අතීත ආවර්ජනයත් එක්ක ගොඩනගගෙන. එතකොට තමයි අර වර්තමාන මොහොතට එළඹීම කියන එක සිද්ධ වෙන්නේ. අතීත අනාගත වර්තමාන තුන් කාලෙම මනස මිදුණු තැන. මිදිලා මනස පරිහරණයක් තියෙනවා ආයතන පරිහරණයක් තියෙනවා. ඒ තමයි රහතන් වහන්සේ. ඒ කණේ මට්ටම වගේ තමයි මනසේ මට්ටමත්. මනසින් සහ මුලින්ම නිදහස් වෙලා තුන් කාලෙම මනස මිදිලා සාපේක්ෂතාවයෙන් සම්පූර්ණ මිදිලා নিরপেক্ষකත්වයට අවදි වෙලා මනසෙන් මනසින් සම්පූර්ණ නිදහස් වෙලා මනස පරිහරණය කරන රහතන් වහන්සේ. ඒ කියන්නේ මේ විසම ලෝකේ උන්වහන්සේලා සමවයින්ටෝ ඉන්නවා සාපේක්ෂ සංකල්පිත පරිහරණය කරමින්. ඒ තමයි රහතන් වහන්සේ. එතකොට ඒ රහතන් වහන්සේලා සම්පූර්ණ ආයතන නිරෝධය අත්දකිමින් වාසය කරනවා. හැබැයි උන්වහන්සේලා සාපේක්ෂ සංකල්පිතය තුළ මේ ශරීර නඩත්තු කරනවා. සානි වළඳනෝ පින්ඩ පාතය යනෝ කතා බහ කරනෝ කෙනා අඳුරනෝ එන කෙනා තමන්ගේ ඉස්සරහට කවුරු හාව නම කියලා කතා කරනවා. එතකොට නම කියලා කතා කරන රහතන් වහන්සේට එළියෙන්වත් මනෝමයෙන්වත් මේ එහෙම කෙනෙක් හමු වෙන්නේ නැහැ. හතගෙනම නැහැ. නමුත් සාපේක්ෂව කෙනෙක් ඉස්සරහට ආවොත් එයාගේ නම කියලා හඳුනගන්න. එතකොට සාපේක්ෂ පරිහරණයේ සාපේක්ෂ දර්ශනය තුළ උන්වහන්සේලා ජීවත් වෙනවා. දානේ වළඳනවා ජීවත් වෙනවා සම්මතයේ ජීවත් වෙනවා. හැබැයි උන්වහන්සේලාට ආයතන හයෙන් කොහෙන්වත් යමෙක් කෙනෙක් සත්වයේ පුජ්‍යලේ කාත්මයක් යමක් දෙයක් හමු වෙලාම නැහැ හටගෙනම නැහැ. ඔන්නෝක තමයි ගැඹුරුම කතාව. ඉතින් මේ කරුණු කාරණා පින්වත්නි අතිශය ගැඹුරුයි මේක පිළිගත හැකි තැන් නැති පිළිගන්න බැරි තැනුත් ඇති ඔබට. ඔබේ නුවණට වැටහෙන දේ පමණක් ඔබ පිළිගන්න. අනිත් ඒ ඔබට වැටහෙන්නේ නැත්නම් අතහරින්න. අපි කිසි කෙනෙකුට කියන්නේ මේ දහම පිළිගන්න කියලා. පිළිගැනීම නොපිළිගැනීම ඔබේ විමර්ශන බුද්ධිය මත ඔබ කරගන්න. අපි කියන්නේ පිළිගන්න අපි කියන්නේ ප්‍රතික්ෂේප කිරීම. ඔබ ඔබ නුවණින් විමසලා ඔබට වැටහෙනව නම් ගන්න. නැත්තම් අතාරින්. ඒකට ඔබ නිදහස්. ඒකට ඔබ ඔබේ මනසට මේ දෘෂ්ටිය සංකල්පය කවන්න යොමු කරන්න අපි උත්සාහ කරලා නැහැ. අපි ස්වාධීනව අපට දැනෙන දහම අපි එලිදරව් කරනවා, ප්‍රකට කරනවා, දේශනා කරනවා. ඒ දහම ඔබට සත්‍යයි කියලා වැටහෙනව නම් ඔබ ගන්න. ඔබට ඒක ඒක ප්‍රායෝගික නැහැ කියලා ඔබට දැනෙනවා නම් ඕක ප්‍රතික්ෂේප. හැබැයි කරුණු සහිතව ඒක බැහැර කරන්න ඕන. කරුණු සහිතව පිළිගන්නවා. කරුණු දැනෙන්නේ නැත්නම් පිළිගැනීමත් වැරදි. වැටහෙන්නේ නැතුව පිළිගත්තොත් වැරදි. වැටහෙන්නේ නැතුව ප්‍රතික්ෂේප කළොත් ඒත් වැරදි. කරුණු සහිතව ප්‍රතික්ෂේප කරන්න ඕන කරුණු සහිතව පිළිගන්න ඕන. ඒක පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ඔබේ නුවණින් කළගත යුතු දෙයක් මිසක අර අන්ධ විශ්වාසයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප නොකොට යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් විමසලමයි අපි තෝරා ගන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට පින්වාසී දැන් ඔය ඊට පස්සේ තියෙන අට්ඨාවස මනෝ පවිචාර කියලා චතුරාර්ය සත්‍යයට බෙදලා තියෙන. ඒ ටිකත් ඔතනම තියෙනවා සමස්තේම. සමස්ත ධර්ම කණු රාශියම ඔතනම තියෙනවා. එතකොට මෙතෙන්දී අපි තෝරගන්න ඔන්න ඔය ධහම තෝරගත්තාම වෙන්නේ දුකක් නැතුව ජීවත් වෙන එකයි. දුකක් නැතුව, වෙහෙසක් විඩාවක් නැතුව, කෙලෙස් දාහ දැවිල්ලක් නැතුව ස්වාධීනව නිදහසේ මනස මනස අතහැරලා මනස පරිහරණය කරමින් ජීවත් වෙන එකක් විතරයි තියෙන්නේ. ඒ ජීවත් වීමට යා නිවන් දැකලා තියෙන්නේ. එතකොට යාට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, මාන්නෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධ, වෛර මේ වගේ අකුසල මනෝභාවයන් එයා තුල ගොඩ නැගෙන්නේ නැහැ. කෙලෙස් 1000 දැවිලි ගොඩ නැගෙන්නේ නැහැ. කෙලෙස් වලින් නිදහස් වෙලා මනස නිරෝගී කරගන්න 100ට 100ක් හිත නිරෝගී කරගන්න දහම. ඒ නිසා පින්වත්නි කාල වේලාව ඉක්මලා ගියා. ඉතින් මෙන්න මේ විදිහට මේ අපේ ආයතන තුල හය තුල මහා ගාම්භීර ධර්මයක් භාගතුන් වහන්සේ දේශනා කළේ. ඒ ධහම අදට දකින්න පුළුවන්. අවබෝධ කරන්න පුළුවන් මගඵල ලබන්න පුළුවන් අදටත් නිවන් දකින්න පුළුවන් ඒ ධහම සජීවීව අදටත් තියෙනවා ඒ ධහම නුවණින් වටහා ගැනීමයි වැදගත් වෙන්නේ එනිසා පින්වත්නි ඔබ හැම දිනාටම මේ අනුශාසනාව මේ ගෞතම බුදුසසුනේම මේ සත්‍ය පසක් කරලා අවබෝධ කරලා සසර දුක නිමා කරගන්න හැම දිනාට මේ අනුශාසනාව මහෝපකාරී වේවා කියලා අපි මෙසිතින් ආශිර්වාද කරනවා. ඉතින් චිත්තායතන සූත්‍රය දේශ මාතෘකා කරගෙන දේශනා කරන ගියේ. ඉතින් මේ දේශනාව කරුණාකාරණා ඒ දේශනාව තුළ ඇතුළත් කරුණාකාරණා ඉදිරිපත් කරන්න ඔක්කොම ඉදිරිපත් කරන්න භාගයක්ම ඉදිරිපත් කරන්න බැරි වුණා. ඒ නිසා කරුණාකාරණා අපි ඉස්සරහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු.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 සාදු සම්බුත් සරණයි